වශයෙන් සෝදානම් වෙන්නේ ලෝකදා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සතර දුක්ගිනි නිවීම පිණිස පවතින වටිනා සතරෙන් විදක්වණය කරාට ඒ නිසා ඊතාවත්ම උමනාවෙන් ඕනෑ කමෙන් මේ දේශනාව ශ්‍රවණය කර වහන්සේට කියලා මතක් කරනවා හොඳින් දේශනාව ශ්‍රවණය කළොත් මේ දේශනාව අවසානයේදී ඔබ හැමදෙනාම ලබපු මේ මානව ජීවිතයේ හිස් නොවන වටිනා අර්ථයන් ජීවිතයට එකතු පහද කරගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මතක කරගන්නට ඕනේ අද දවසේදී අද මේ වගේ පින්කම සෝදානම් කරන්නට මූලික පරමාර්ථය උනේ අපි හැමදෙනාගේම ගුරු දේවෝත්තමයන් වහන්සේ වන අවසරයි අපේ උගදෙන්තොට ධම්මවංශ මහානායක මායනපරම වහන්සේගේ 75 වෙනි ජන්මදිනය බොහොම නොබෝ දවසකින් පැමිණෙනවා ඒ ජන්මදිනය සිහිපත් කරමින් නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරන්නට මේ කාලය පුරාවටම අපේ නායක හාමුදුරුවෝ සම්බුද්ධ ශාසනයට කළ සේවය ඇගීම් වශයෙන් නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරා. සිංහතුනේ මම ධර්ම දේශනාවට දෙන්නලා එකම මොහොතක් වචනයක් කතා කළොත් මගේද ගුරු දේවෝත්තමයන් වහන්සේ අපේ උඩුදුවට අවසරයි නායක හාමුදුරුවෝ එකට මෙහෙම හේතුවක් තිබුණා ගොඩාක් කාලයකට ඉස්සෙල්ලා මම පැවිදි වෙලා මුල් කාලේ ඉතින් මම බලන්නේ ඒ කාලේ දිනේ කියනවා සාමණේර කෙනෙකුගේ සිවුර යතනේ දෙකම අයවන මහානකම නැති වෙනවා. ඉතින් මම මහාන වෙලා අවුරුදු කීපයකට පස්සේ තනපාසෙට ගියාම සිවුර අඳගෙන අතරුණා. ඉතින් මට දුකක් ඇති වුණා. දෙවෙනි වතාවේදී අපේ නායකවම තමයි අපවම පැවිදි කළේ. ඒ වගේම මම මතක් කරනවා මේ පන්සලේ මුල් කාලේ නායක හමුදුරු ඉඳලා ඔහු කාලේදී නායක හමුදුරු ආරණ්‍ය සේනාසන සම්ප්‍රදායට එකතු වෙලා කටයුතු කළා. බොහෝ භවනා මධ්‍යස්ථානවල භවනා කරමින් බොහෝ අයට භවනා කියලා දෙමින් මම හිතන්නේ ශාසනයට ඉමහත් වේදයක් කළා. විශේෂයෙන්ම ලබුණු ආරණ්‍ය සේනාසනයේ අද දවසේදී ස්වාමීන් වහන්සේලා 50 කටනමක් විතර වැඩ වාසය කරනවා. ඉතින් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ තමයි ඒ ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ආචාර්ය මහන්සියුනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ආරණ සම්ප්‍රදාය තුල ඒ මහා ශේධයක් සිද්ධ කළ සිද්ධ කරන ස්වාමීන් වහන්සේ නමක් ඇත්තටම අපේ අවසරයි ගෙන්නේ නායකවම මතක් කළා අපේ උඩගල්පත නායකවම ඇයි මේ තියාගෙන ඉන්නේ එවන් එහාට කියලා මොකද නායකවම අතිශය සේවාවක් කරනවා සම්බුද්ධ ශාසනයේ අලුතෙන් පැවති උපසම්පදා වෙන ස්වාමීන් වහන්සේලාට ධර්මීය භාවනා ගැන කියලා දෙන්නේ වක්තිලියක් ගැන කියලා දෙන්නේ ඉතින් ඒ වගේම බහුතික වශයෙන් ගොඩාක් පහසු වටපිටාවක් තියෙන සමතක් අතහැරලා තමයි ඕගොල්ලෝ මේ නායකවරුන්ට ඇවිල්ලා ඉන්නේ කියලා මතක් කරනවා. මම අදත් මතක් කළා නායකවරුන්ගේ අනුකම්පාවෙන් වඩින්නේ කියන කාරණාවත්. ඉතින් නායකවරුන්ගේ පහසුකම් නෙමෙයි ඇත්තටම බලන්නේ හැමදාම බැලියෙත් නෑ. ඉතින් බොහෝම නිහතමානී අල්පේච්ඡ ගුණයකින් යුක්තව ශාසනයේ හිත වැඩ පිණිස තමයි හැමදාම කටයුතු කළේ. තමන් වහන්සේගේ ජීවිතය ගැනවත් හිතුවේ නැහැ, හිතන්නේ නැහැ. ඉතින් ඒ නායක මහාපර වහන්සේට මගේ මේ දේශනාව ගුරු උපහාරයක් වේවා කියන අදහසින් මේ දේශනාව අද පටන් ගන්නවා. මේ දේශනාව අතිශයම වටිනා අර්ථයක් රාශියක් කැටි කළා කැටි කළා මම මේ මුතුන් ඉස්පස් කරන්නේ මම කිව්වේ ඒකයි ඕගොල්ලෝ ලබපු මනුෂ්‍ය ජීවිතය හිස් නොවේ මම හිතන වගේ මේ දේශනාව අහුවොත් අපි බුදුචරණ මහසී දේශනා කළ ඒ ධර්මය පොඩ්ඩක් අහමු ඒක ඉස්සෙල්ලා මම පොන්චි කතාවක් කියනවා මේ කතාව අහලා අපි බණ දහම කතා කරමු. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ශරණවල එක්තරා සිටුපවලක් හිටියා. ඔය සිටුපවලේ පුතු දෙන්නෙක් හිටියා. ලොකු පුතාගේ නම තිස්ස. ඒ තිස්ස කුමාරයයි එයාගේ මල්ලි. ඉතින් මේ තිස්ස කුමාරයා අවුරුදු 15ක් 16ක් වගේ වෙන කාලෙදී හදිසි රෝගාබාධයක් හැදිලා ඒ දෙමව්පියෝ දෙන්න මරණාසන්න මොහොතටපත් වුණා. ඒ වෙලාවේදී තමන්ගේ වැඩිමහල් පුතා ළඟට කැඳවලා කියනවා පුතේ කිස්ස අපි නැති වුණාම මේ මල්ලියෝ හොඳින් බලා ගන්න. කවදාවත් අපි නැති වෙච්ච අඩුපාඩුව මලයිට දැනෙන්න තියන්න එපා කියලා අවවාද කළා. නොබෝ දවසක මේ දෙමව්පියන කගිය කළා. ඊට පස්සේ දෙමව්පියන්ගේ අවවාදයේ පිහිටලා මේ ශිෂ්‍ය මොකද කරන්නේ තමන් ඉගෙන ගන්න එකක් නතර කළා. ඒ තමන්ගේ ගෙදර දොර වැඩ කටයුතු බලාගෙන මල්ලි උගන්වලා මල්ලි වැඩිවියට පත් වෙනකම් රැක බලා ගන්නවා. මල්ලි වැඩි වෙන්න බස්සලාට පස්සේ සුදුසු උලයකින් අවහල් වහා කටයුතු කළා දෙමව්පියන්ගේ මූර්ම වෙච්ච දේපලනොත් වැඩි කොටසක් මල්ලිට පවරලා දුන්නා. දැන් මල්ලි ගැන බලපු නිසා මෙතිස්ස කුමාරයා අවහල් වහා වුණේ නැහැ කණකද. ඉතින් ඔය කාලේ ගොඩාක් අය හවසට මල් පහන් සුවඳ නිලම්පස අරගෙන ජේතවනාරාමයට යනවා. ඉතින් මේ යන පිරිස අතරට මේ කිස්සක් එකතු වෙලා ගියා. ඉතින් කීප දවසක් යනකොට බණ අහනකොට අහනකොට මේ කිස්සට හරියට සසර දුක් බව ඒ වගේම සසර ඇති විකරුකම නිෂරුකම තේරුණා. තේරිලා මහාන වෙන්න අදහසක් හිතුණා. දවසක් ධර්ම දේශනාව ඉවර වෙලා ඔක්කොම යනකන් ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මට මහාන වෙන්නට ඕනේ. මම මහාන කරගන්න කියලා. ඊට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කිස්ස ඔබට මහාන වෙන්නට පුළුවන්. නමුත් ඒක කලින් ඔබ දැනුවත් කටයුතු යම නැද කෙනෙක් ඉන්නවා නම් දැනුම් දීලා ඉන්න කියලා. සෝවාන් මගේ මල්ලි කෙනෙක් ඉන්නවා මම දැනුම් දීලා එන්නම් කියලා. උපාර මල්ලි ගාවට ඇවිල්ලා කිව්වා මල්ලි මට මහාන වෙන්න ඕනේ කියලා. ඒ පාර කිව්වා අනේ අයියා අම්මා නැති මට අම්මා වුනේ තාත්තා නැති මට තාත්තා වුනේ වෙන සහෝදර සහෝදරිය නැති මට සහෝදරය වුනේ ඔබතුමා ඔබතුමා මහාන වෙන්න එපා කියලා. ඉතින් මොන විදිහටවත් මල්ලි අවසර දුන්නේ නැහැ ඒ පාර ඉස්ස කියනවා අම්මා නැති කාලේ ඉඳලා තාත්තා නැති කාලේ ඉඳලා අම්මා තාත්තා වගේ වෙලා මම ඔයාට උදව් උපකාර කළා. ඒකට ප්‍රතිඋපකාර කරනවා නම් මට මේ දුක් සහගත සසරෙන් එතෙන්න මහානන්ද මුරංගයන්ට මට අවශ්‍යද දෙන්න කියලා මතක් කළා. ඒ පාර මල්ලි කිව්වා හොඳයි එහෙනම් අයියා කලින් දෙන්න කියලා අවසර දුන්නාම ඉස්ස කුමාරයා ඇවිල්ලා මහානන්ද ඉතින් ක්‍රිෂ්ණ හාමුදුරුව හරීම වත්සපන් ගුණසපන්. ඉතින් ක්‍රිෂ්ණ හාමුදුරුව බණ භාවනා කරනවා. නමුත් ගොඩාක් කෙනෙක් අඳුරන අය ඉන්න ප්‍රදේශය නිසා නිතර මෙයාව හම්බ වෙන්න පරම දාන්න කියන අය එනවා. ඉතින් මේක ක්‍රිෂ්ණ හාමුදුරුවන්ට බණ භාවනාවට කරදරයක්. තිස්සහාඳුරෝ මොකද කරන්නේ භාගතුන් වහන්සේට වැඳලා කමතරහතුන් අරගෙන ඉක්මු ගානක් ඈත තියෙන ඉතාමත් අත්‍රකට ගම්මානයක කැලයක් මැද තියෙන ගල වෙනකට ගියා. ගිහිල්ලා එතන ඉඳගෙන ගමට පින්දපාත ගිහිල්ලා පින්දපාත කරගෙන අර කුටියට ඇවිල්ලා අප්‍රමාදීව කෙලෙස් කවන දර ඇතුව නිවන් කෙරෙහි මෙහි වූ සිත් ඇතුව වාසය කරනවා. අර අතිශ්‍රාවකගේ මල් ඉන්නවනේ. ඒ මල්ලේදී ගිරින්ද කල්පනා කරනවා තිස්ස මහන දිච්චක නම් අපතයි. තිස්ස මහන දිච්චකේ අපට හරි යහපතක් උනේ. මොකද එයාගේ දේපොළ ටිකක් දැන් අපිට උරුම වුණානේ. ඉතින් බැරි වෙලා හරි මහා ජීවිතයේ කලකිරිලා ආව මේ දීපල ආපහු දෙන්න වෙනවා. ඒ හින්දා එහෙම වැඩ කරන්න ඕනේ කියලා හිතලා මල්ලිකට හොරේ හොරු කණ්ඩායමකට එන්න කියලා කිව්වා මෙන්න මෙහෙම අන්න ආවල් ගමේ ගල් ගුහාවක ආවඳුනමක් එනවා උඹලා මේ හාමුදුරුව මරන්නේ. මෙන්න දැන් ඒ මුදලෙන් භාගයක් තියෙනවා මරලා ආවම ඉතුරු භාගය දෙනවා. මේක රහසිගතව කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් හොරු මුදලට ඕනේ තමයි කෑදර තමයි අර ස්වාමීන් වහන්සේව මරණ අදහසින් ගියා. ගිහිල්ලා ඒ ගමේ ගල් වෙනට ගියා. අනේ යනකොට ඉස්සහාඳුරෝ සක්මන් වලේ භාවනා කරනවා සක්මන් කරනවා මේ හොරු ටික වට කරගත්තා වට කරගත්තාම ඉස්සහාඳුරෝ අහනවා ඇයි උපාසකවරුනි අපි ආවේ උපවාසයේ මරණ ඇයි මාව මරණ උපවාසය මරුවාම අපිට විශාල ධනයක් ලැබෙනවා හොඳයි ඔබට ධනයක් ලැබෙනවා නම් ඔබ මාව මරණ හැබැයි මට එකම එක දවසක් දෙන්න අද දවස විතරක් දීලා හෙට මාව මරන්න මේ කෙලෙස් හදතව නැරෙන එක මම පිළිකුල් කරනවා මට මේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන මනසක් හදාගන්න මට එකම එක දවසක් දෙන්න කියලා මේ හොරු කියනවා බලන්න හාමුදුරුවෝ නමක් උනත් මුගේ තියෙන කපටිකම එක රැයක් දෙන්න කියලා ඉඳලා පැනලා යන්න තමයි හදන්නේ අපි ජනමම මරනවා කියලා. ඒක මම මරන්නේ පපා. මම පැනලා නොයන බවට ඔබට ඇටයක් වෙන්නම් කියලා. ඊට පස්සේ ඔක්පහා මේ කැලේ ඔබට අප වෙන්නේ කවුද? අප ඔබට අප වෙන්නේ. විශ්වහාඳුරෝ සම්මම වීරකරෝලට ගිහිල්ලා මේ එකගෙන එතන තිබුණ විශාල කළු ගලක්. කළු ගල දෑත බදල ඔසවලා අරගෙන කකුල් දෙකේ කලව දෙකට ගහගෙන ඇට බිඳ ගත්තා. ඇදත් මේ පැනල නොවන බවට මේ ඇටි ඇද්ද කියලා ඇහුවා. හොරු පවා අතිශය සංවේගයට පත් වුණා. අනේ මේ තරම් ගුණවත් උත්තමකම රහණනේ දපි ආවේ. ඒ අපැවැත්මට නින්දා වේවා කියලා ඔහු මොකද කරන්නේ? ආපහු ගියා. ඒ තිස්ස තෙරුන් වහන්සේ ඒ වේදනාවම මෙනෙහි කරලා එලා මම කෑවා. මම මේ කතාව මතක් කළේ මුතුනි පස්චිම ජනතාව ඔබට මට හොඳ කතාවක් කියලා තිස්සහාමුදුරු ඒ විදිහට කළේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ දුක්ඛගත සසරේ ඉපදෙනින් නැරෙමින් ඉපදෙනකොට කකුල් අතපය හැදුණු හැදෙන කැඩෙන්න වෙන වාරවල් ගණන් කරන්න බැරි බව දැනගෙන හිටියා. කකුල කඩාගෙන හෝ මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගත්තොත් එපමණකම මේ දුක්ඛගත සසර අවසන්යි කියලා දැනගෙන හිටියා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි මේ සත්‍ය දීර්ඝ සංසාරයනකොට සමන්ත ඇඟලේ කිරිකල්ල දුන්නු ආතර මවමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා ඉස්සහාරයක දැනගෙන හිටියා. සියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඉස්සහාරයක දැනගෙන හිටියා. තමන්ගේ ආදරණීය දුව පුතා සහෝදරේ සහෝදරේ ඥාති හිතයිසියෙන් නරුම දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුහාමුදුරේ දේශනා කළා. ඉස්සහාරයක දැනගෙන හිටියා. මේ දීර්ඝ සංසාරේ අපි ඉපදෙනකොට තිරිසන් ආත්මවල උපදිනකොට කුකුළු වෙලා ඌරු වෙලා ගවය වෙලා බැටළු වෙලා උපදින වාරවලදී මස් පිණිස මරනකොට අපේ දෙල්ල කපන වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වපු ධර්මයේ ඒ ශ්‍රාවකව දැනගෙන හිටියා. ඒ වගේම මේ ගෙවුණු වටේදී ඇස් දෙකම අන්ධව ගල ජීවිතය අවසන් වෙච්චවල් ඕන තරම් තියෙන්න ඇති කියලා ශ්‍රාවකව දැනගෙන හිටියා. ජීවත් වූ හොරි කුෂ්ඨ පනෝන් ගත හැදිලා පිළිකුල් සහගත ආත්ම භාවයකින් ජීවිතය අවසන් වෙච්ච වෙලා තියෙන්නේ සිටින එක තිස්සහව දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි සිලිස් ඔක්කොම දුක්ඛහගත සසර නැවත තමන්ට උරුමවත් කියලා දැනගෙන හිටියා. මේ බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ වෙලාවේදී මේකෙන් ප්‍රයෝජන ගන්න නැතුව කෙලෙස් සහගතව පිළිපෝ සහගත ඒ වගේම මහත් දැනගෙන හිටියා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා ආයේ හිතක් පිළිසරණක් වෙන්න කිසිම කෙනෙක් ඉන්නේ නැහැ සහාය දැනගෙන හිටියා ඒ විතරක් නෙමෙයි ඒ වගේම හෝස්තෙන් වහන්සේලාගේ චරිතයෙන් පස්සිම ජනතාව ඔබට මතක් හදිම පාඩමක් කියලා දෙනවා. සිංහතුනි හිල්ලවරක් නොකෙනෙන ඉමමක් ගුණක් පරමක් තේරන්නද සසරක ඉපදමින් නැරෙමින් නැරෙමින් ඉපදමින් ඔබ සමාප්ත යනවා. අපි නැරෙනකොට අම්මල තාත්තලා අඬනවා. අම්මල තාත්තලා නැරෙනකොට අපි අඬනවා. ඔවුන් අඬමින් ඉලාපතම යනවා මිසක කවුරුවත් මේ සසරෙන් එතර වෙන්න දන්නේ නැහැ. ලෝකයේ දුක දැක අනුකම්පාවෙන්මයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ පහළ වෙලා මේ ලෝකයට දේශනා කරන්නේ මේ ලෝකය හැමදාම හෙව්ව බවමයි දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයමයි පෙන්වන්නේ ඉතින් මෙන්න මේ ධර්මයේ හම්බ වෙච්ච වෙලාවේදී මේ අවස්ථාව අපේ හේතකට කවුරුවත් වෙන්නේ නැහැ මොකද ඒ හින්දා ඇත්තටම කටයුතු කරන්නේ කියලා මතක් කරනවා විශේෂයෙන්ම අපේ ගෞරව ස්වාමීන් වහන්සේලා පාද නමස්කාර කළා මතක් කරනවා ගිහිතින් උතුම් කොහොමද අද කටයුතු කාර්ය බහුලයි සංයෝජන දැනුම් වලින් යුක්තයි ඍජුවම දුක නිවෙනවා තපයන්ට අමාරුයි. ඉතින් අපි විමුක්තියක් හොයාගෙන මේ අහිංසක ගිහි අයත් ඒ විමුක්තියේ මාර්ගක ඒ අය අපිව පෝෂණය කරනවා අපිට කන්න බොන්න දෙනවා පරපට ගන්නාමේ ජීවිතාදී පබජිතේ අපිනම් පච්චකිතබ්බම මගේ ජීවිතේ අනුන්හා බැඳලා තියෙන කියලා පැවිද්දන් විතරම මෙනෙහි කරහතෝනේ අනුන් අපිව පෝෂණය කරන්නේ මේ පෝෂණය කරන එකේ අර්ථයක් තියෙන්නේ අනේ ස්වාමීනි ඔබ වහන්සේලා මේ දුක්ඛාදර සසරෙන් නිදී ගන්න ගෑයම් කරලා ඒ පණිවිඩය අපිට කියන්නේ කියන අදහසක් ඒ තුල තියෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේලා සිහිනුවණක් ඇතුව අවදීන් කටයුතු කරලා බුද්ධ ශාසනය තේරගෙන අපි අපේ විමුක්තිය හදාගෙන මේ අහිංසක ලෝකයේ ඇස් දෙක පාදන්නත් අපි කටයුතු කර යුතුයි කියලා ආරාධනා කරනවා මතක් කරනවා මොකද අපි හැම කෙනෙක්ම ස්වභාවලත් එහෙමයි. මේ ජීවි හැම කෙනෙක්ම උපන්න දවසේද මරණාසන්න මොහොත වෙනකම්ම අපි ඔක්කොම කරන්නේ එකම එක දෙයක්. මොකද්ද? දුක ජීවිතේ ණය කරගන්න සැප සතුට දෙක ජීවිතයට ළඟ කරගන්න උත්සාහවත් වෙන්න අය. හැම ක්‍රියාවක් තුළම මේ ඉස්කෝලේ යන කුංචි ළමයෙක්ගේ ක්‍රියාවේ ඉඳලා තියෙන්නේ ඕක. ඇයි? උටේ ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙන ගත්තාම හොඳ රස්සාවක් ලැබෙයි. හොඳ රස්සාවක් කළොත් හොඳට මිල මුදලක් හම්බ කරන්න පුළුවන්. හොඳට මිල මුදලක් හම්බ කෙරුවොත් හොඳට ගෙයක් දොරක් හදාගෙන දුක නැතුව ඉන්න පුළුවන්. දුක වෙන කරගන්න තමයි. සැප ලං කරගන්න තමයි මේ ඔක්කොම කටයුතු කරන්නේ. ඒ අවාසනාවට මේ ලෝකයේ හැම කෙනෙකුටම මරණසන්න මොහොත වෙනකොට ලැබෙන නැති කෙනෙක් තමයි. මොකද දුක ජීවිතෙන් අයින් කරගන්න සැපසතර දෙක ජීවිතයට ලං කරගන්නවා කියන එක. එහෙම ලැබුණේ නැත්තේ වෙන මොකක් හින්දාද නෙමෙයි. අපි දුක අයින් කරන්න මහන්සි වෙනවා, සැප ළඟා කරගන්න මහන්සි වෙනවා. ඒ අපි කවුරුවා දුක අයින් කරන හේතුව මොකක්ද කොහොමද දුක අයින් කරන්නේ ජීවිතයේ සැපසතුට කොහොමද ළඟා කරගන්නේ කියලා හොයලා බලන ගමන් අපි කරන්නේ කරන්නම් වාලේ කරනවා. අපි උදාහරණයක් හැටියට කතා කළොත් අපි ඉන්න මේ ගොඩනැගිල්ල යහි වෙලාවක තෙමෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. තෙමෙනවා. එතකොට නොතෙමි ඉඳගම් අපි මොකද කරන්න ඕනේ? වහල කොතනක් හරි වහලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලාම බලන්න වෙනවා දෙමෙන්න හේතුව වහලේ හිල් වෙලා තියෙන්නේ කොතනද කියලා. වහලේ හිල් වෙලා තියෙන තැන හොයලා එතන වැහුවොත් නැතෙ ඉන්න පුළුවන්. ආ ඒ වගේ දුක අයින් කරන්න කියලා මොකක් හරි කරන එක නෙමෙයි කරන්නට ඕනේ. දුක අයින් කරන්න මොකක්ද කරන්න ඕනේ කියන කාරණාව අපි දැනගන්නට ඕනේ. අන්න ඒක කියලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහර දෙන්නේ. හැබැයි ඉතින් හොඳට මතක තියාගන්නට ඕනේ ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්මය අහලා ඒක අනුව පිළිපදින කෙනාට මරණයෙන් පස්සේ නෙමෙයි ඒකාන්තයෙන් මේ ජීවිතයේදීම මේ දුක්ඛාගත සසර නිමා කර ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් ඉන්නකම් පුළුවන් තරම් දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය බුදුහාමුදුරු දේශනා කරන්නේ අපි පුළුවන් තරම් ඉන්නකම් දුක් විඳලා දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන නිවන විශ්වාස කළ හැකිද බෑ දුකේ නැතිකමක් තියෙන්න ඕනේ දුක් විඳින ජීවිතය තුළ නෙමෙයි කවුද දන්නේ අපි මරණයෙන් පස්සේ නිවන් දකිද කොහේයිද කියලා එහෙම නෙමෙයි සත්‍ය වෙන ජීවිතය තුළම දුක නැති කරන ක්‍රමයක් තියෙනවනේ අන්න ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරු දේශනා කළේ එහෙම ධර්ම සංකීර්ණික යථාර්ථය. මේ දැන් මෙලොවදී මේ ළමයිට කිව්වොත් පුතේ කම්මැලි නැතුව හොඳට පාඩම් කරන්න ඕනේ. හොඳට විභාග පාස් කරන්න ඕනේ. මරණයෙන් පස්සේ ඔබට හොඳ රස්සාවක් ලැබෙයි කිව්වොත් ළමයි පාඩම් කරේ එන්නේ. ඇයි? නමුත් විත්ත ධම්ම විපාකයක් තියෙනවා. හොඳට පාඩම් කළා මහාන් කළා විභාග පාස් වෙච්ච අයට මේ දැන් හොඳ රස්තාවල් ලැබෙනවා කියලා ධිට්ඨගම විපාකයක් වෙන්න හින්දා ළමයි පාඩම් කරනවා. ඒ වගේ ධිට්ඨනාන්තලා ගියයිට මේ දුක මේ හේතුව නිසා දුකෙන්නේ මේ හේතුව නැතිකල දුක නැති වෙනවා කියලා. බුදුහමෝ ධිට්ඨගම විපාකයක් වෙනවා. ඒක අපි දන්නේ නැතිකම තියෙන. ඒක දැනගත්තා නම් අපි කවුරුවත් දුක නැති කරන්න කියලා මොන හරි දෙයක් කරන්නේ නැහැ. ඉතින් අන්නේ ධර්මය ඒ නුවණ ඒ උපවය අපිට ලැබෙන්නේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මය තුළ. හැබැයි මේ ධර්මය අහලා දේශනා තේරුම් අරගෙන ඉක්මනට මේ ධර්මය හැසිරෙන්නට ඕන. මොකක් නිසාද? අපිට අසංකේයයක් ආවද නැහැ. මම අද දේශනාවට මාතෘකාව වශයෙන් ලැබුවේ අරත කියන සූත්‍රයේන සූත්‍ර පාඨය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්ප මෙදම් වික්ඛවේ මනුස්සානං ආයෝ ගමනියෝ සම්හරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං සක්මචර්යා නරත්ති ජාතස්සමරණං යෝ චිරං ජීවති සෝ වසසතං අප්පමාදියෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේක පෙර භාග්‍යවතුන් දේශනා කරනවා මහණෙනි මේක පෙර මේ ලෝකයේ පහළ වුණ අරක කියලා ශාස්ත්‍රවරේ. ඒ අරක ශාස්ත්‍රවරය කියලා කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී ශාස්ත්‍රවරය. කර්මවාදී ක්‍රියාවාදී කියලා කියන්නේ කුසල කර්ම අකුසල කර්ම කියලා ධර්මතා දෙකක් තියෙනවා. කුසල කර්මයන්ට ලැබෙන විපාකය යහපත්. අකුසල කර්මයන්ට ලැබෙන විපාකය යහපත්. කියලා කර්මය පනවනවා. පනවලා ඒ නිසා අකුසල කර්ම කරන්න එපා කුසල කර්ම කරන්න කියලා කුසල අකුසලයන් පෙන්නලා ක්‍රියාව පෙන්නන ශාස්ත්‍ර මහන්සලට කියනවා කර්මවාදී ක්‍රියාපති කියලා. ඉතින් මේ අරක සාස්ත්‍රවරයත් මෙන්න මේ කර්මවාදී ක්‍රියාවාදී සාස්ත්‍රවරය. එයා පිරිසට මෙන්න මෙහෙම ආශාසනා කරනවා. අප්පමිදම් බ්‍රාහ්මන මනුෂ්‍යානං ආයෝ ගමනීයෝ සම්පරායෝ කත්තම්පං කුසලං චරිතම්පං භ්‍රමචර්යං නත්ති ජාතස්සනරණ බ්‍රාහ්මණයනි මිනිස්යන්ගේ ජීවිත අල්පයි ගමනීය සම්ප්‍රදාය හැම දෙයක්ම අතහැරලා පරලෝ යන්නට වෙනවා. ඒ හින්දා කුසල් කරන්ද භ්‍රමචර්යාව හැසිරෙන්ද උපන්න කෙනාට නොමැරීමක් නැහැ කියලා. මහණෙනි එදා ඒ අරත සාධු වරයා ඒ පිරිසට අවවාද කරනකොට එදා මිනිස්යන්ගේ ආවුස අවුරුදු 60000යි. මිනිස්යන්ගේ ආවුස අවුරුදු 60000යි. බොහෝ දුක්ඛෝ බොහෝ පායාසෝ බොහෝ දුක් සහිතයි. බොහෝ වේස සහිතයි ජීවිතේ දිනකොට මිනිස්යාට තිබුණේ රෝගාබාධ තුනක්. රැසිකලි කැසිකලි කිරීමේ අවශ්‍යතාවය සීත උෂ්ණ දැනෙනකම සාපපාතව දැනෙනකම. මහානේ මෙච්චර ආවුෂ තියෙන මෙච්චර ආබාධ ඒ පිරිසක් බය වෙලා කැටි අරගෙන ඒ අරම සාස්තුවරයන්ගේ ශාසනය හැසිරුණා. ඒ අය මහණෙනි එදා ඒ මාර්ගය නිවම පුරේට යන්න හේතුනේ නැහැ. එදා අර්ථ ශාස්ත්‍රවරයගේ ශාසනය හැසිරිච්ච හැමෝම බ්‍රහ්ම ලෝක පරායන වුණා. බ්‍රහ්ම ලෝකෙට ගියා. ඒ පිළිවෙත් කරන පිළිසක උපස්ථාන කළ අය යටත් පිරිසෙන් සාතුන් මහරජකේ වත් උපන්නා. මහණෙනි එකසදුවක් මම අද නුඹලට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිනිස්යන්ගේ ජීවිත අලපයි. යමෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් හෝ ඒක පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙයි. මහණෙනි යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් දවස් වශයෙන් ගත්තොත් දවස් 36000ක් ඕනනම් ජීවත් වෙයි. මාස වශයෙන් ගත්තොත් මේ උපන්න දවස් ඉඳලා මාස වශයෙන් ගත්තොත් මාස 1200ක් ජීවත් වෙයි. අර්ධ මාස වශයෙන් ගත්තොත් 2400ක් ජීවත් වෙයි. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ජීවත් වෙයි. මහණේ ඕන්න මම අද මිනිස්සු කන බත් වේල ගන්නක් කියනවා. ඕන බත් වේල 72000යි. මම කිරි උරා බොන කාලේ ඉඳලා. මහණෙනි මම අද මිනිස්යන්ගේ වයස දවස් වලිනුත් මාස වලිනුත් අර්ධ මාස වලිනුත් ඍතු වලිනුත් කන බත් වේල ගන්නවා කිව්වා. මහණෙනි මිනිස්සුගේ ජීවිතය අල්පයි කියලා කියනවා නම් අද කියන්න වෙනවා කියලා. සිංහතුනි හිතනවා නම් හිතනවා නම් කියන සංවේගී ඇති වෙන විදිහේ අර්ථයන් කැටි කරපු දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍රය. සිංහතුනි දවස් 45ක මුල් පැටව වගේ මාස 1200ක ජීවිතයක් අපිට තියෙන්නේ. ඒ අවුරුදු 100ක් වෙනවා. මේක පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බලන්න මේක අවුරුදු 100කට එහා ඉන්න කෙනෙක් ක්ලේශයකට පෙනෙන්නේ නැහැ. අද ඉඳලම අවුරුදු 100ක් පොඩ්ඩක් ඉස්සරහට බලන්න කවුරුද දීන්නේ? නැහැ. ඒ හින්දා මේ දවස් 35000කට කූපන් එකක් අරගෙන මාසේ 1200කට කූපන් එකක් අරගෙන මෙතෙන් ආවට පස්සේ ඉන්නතුනේ ඒ තුළ ජීවිතයේ යථාර්ථය දකින්න කම අත්හැර ගන්නට එපා. ඇස් නැතෝ ආශ්‍රය කරන්නට එපා. ගොඩාක් දෙනේ සසර මෙතර පැපදිලා නැකරම නැරෙන අය බොහෝම ටික දෙනයි සසර පරසරක් වෙන්නේ කියලා බුදුජානක දේශනා කළා. ඒ නිසා ඉතාමත්ම කෙටි ආයු සංස්කාරයක් තියෙන බොහෝ දුක් බොහෝ විහිසකර ජීවිතයක් ගෙවන මරණය නියතියක් වෙච්ච අපිට බුදුහාමුදුරේ දේශනා කළේ මොකක්ද? කත්තබ්බං කුසල චරිතබ්බං ප්‍රහංසය. කත්තබ්බං කුසල නිතරම කුසල් කරන්නේ කුසලයට නම් කවදාවත් පසුබයින්නට එපා. නිවනින් මෙපිට අපේ ජීවිතවලට තියෙන එකම පිහිට එකම පිළිසරණ දානාදී කුසල ධර්මයක්. පින්මුතුනි මෙලොව වේවා පරලොව වේවා සසරගත සත්‍යය යම් සුව සුවසම්රස මාත්‍රයක් සැපක් සැප විපාක මාත්‍රයක් නිදී නම් ඒ මේ කුසලයන් නිසායි කුසල ධර්මයන් තුළින් ඒ නිසා ඉඳ ලැබෙන හැම වෙලාවකම තමන්ගේ බඩපත හරි අනන්ත දීලා පිහිට කරගන්න. දාන දීම කියන්නේ හරියට ගිනිගත්ත දෙයක යමක් එළියට ඉසි කරගන්නවා වගේ. ධර්මයෙන් තමයි. දෙයක් ගිනි ගන්නකොට ගේ ඇතුලේ තියෙන වටිනා වටිනා ලොකු කුඩා හැම දෙයක්ම අලු වෙලා කිසිල ප්‍රයෝජන ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ ගේ ඇතුලේ යමක් යමක් ගේ නිසි කරගත්තොත් පස්සේ මුත්තලයක් ඉතුරු වෙන්නේ ඒ නිසි කරගත්ත දේ විතරයි. ඒ වගේ අපි දුක් මහන්සියෙන් හරි හැමද කරගන්න දේවල් වල යාවා ඒකකන මෙලොමදල් කියන මේ ඔක්කොම දේවල්. අපේ ජීවිතයේ අන්තිම කාලේ ජරා මරණ නැමැති ගින්නට හසු වෙලා ජරා මරණ නැමැති ගින්නට හසු වෙලා විනාශ වෙනවා අපිට හිමි වෙනවා සුක්තක්වත් අපිට අයිතියක් නැති වෙනවා. හැබැයි මේ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ දුකී මගේ ආශකයන්ට අනුකම්පා බුද්ධිය ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙසා ශ්‍රද්ධා බුද්ධියෙන් පූජා බුද්ධියෙන් ධන දුන්නොත් පූජා කළොත් මෙන්න මේ ටික ඉතුරු වෙනවා හරියට ගිනි ගත්ත ගේ කියමක් විදිහට කරගත්තා වගේ පුඤ්ඤානි පරලෝකස්මින් පටිච්චවහි පාරිණාම මේ යන සත්‍යෙට පිට පිණිස පවතින්නේ කළ කුසලයක් විතරයි එනිසා නිවනින් මෙපිට සැනසෙල්ලක් සෑහීමකට පත්වීමක් කියනවා නම් ඒ කුසල ධර්මයක් නිසායි. ඒ නිසා අප්‍රමාදීව ඉඳ ලැබෙන හැම ගුණාවක්ම කුසල ධර්මයන් සිද්ධ කරගන්න. වෙන මුකුත් දෙන්න මේ තවපැත්තකින් අපි හැම කෙනෙක්ම කර්මය උප්පත්ති කොට කර්මය නැද කොට කර්මය පිහිට කොට කර්මය පිළිසරණ කොටයි පවතින්නේ අපි යම් යම්ම කර්මයක් අපි කෙනා කෙනා කරයි නම් අපි කරන කරන ඒ කර්මය අපිම දායාද කරගෙන ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අකුසල කර්මයන් අතහැරලා උතුම් කරන කුසල කර්ම සිද්ධ කර ගන්න. අල්ප ජීවිතයක් ගත කරන විට ප්‍රතිකාර දෙවන්නේක චරිතම් බම් භ්‍රමචර්යාව භ්‍රමචර්යාව හැසිරෙන්නේ භ්‍රමචර්යාව කියනකොට යෝකෙත් භ්‍රමචර්යාව තියෙනවා. අවහාරය අහන වෙන්නේ ඒක නෙමෙයි. මේ කියන්නේ ශාසන භ්‍රමචර්යාව සාහ භ්‍රමචර්යාව කියන ආර්ය අෂ්ටාංග මාර්ගය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ තුල හැසිරෙන්න කියලා. මෙන්න මෙතනයි අපිට අදාළම තැන මට ඕන වෙන්නේ මෙන්න මෙතනම කියලා දෙන්නයි මෙන්න මේ tikai අපි ඔක්කොමයි අපේ ස්වාමීන් වහන්සේලාටත් මේ පින්වතුන්ටත් හැලෙච්ච හැටියට අපිට අවශ්‍යම මේ ටික. භ්‍රමචර්යාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් වෙනවා මොකද්ද? සමාධිය. සමාධිය කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධකාරය පටිපදාය ඥානං ඔන්න ඔන්නයි චතුරාර්ය සත්‍ය දැනහා නොදැනීම මතයි ඇත්ත බෞද්ධ බෞද්ධ කියන දෙදීම දෙකන්න පුළුවන් අද නම් බෞද්ධය ගොඩාක් ඉන්නවනේ හැබැයි මම නම් ගොඩාක් වෙලාවට ධර්ම දේශනා කරන්නේ සම්ප්‍රදායික බෞද්ධයක නෙමෙයි. ඒ කියන්නේ මගේ අදහස තමයි මේ චතුරාර්ය සත්‍ය දකින අය බව. ඔක්කොම බෞද්ධ වෙන්න පුළුවන් ආගමක තියෙන නමුත් නියම බෞද්ධ කියන කම අපි ගාව තියනවද නැද්ද කියන එක අපි පොඩ්ඩක් ගවේෂණය කරලා බලමු පොඩ්ඩක්. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෞද්ධ කියලා හිතියේ නැහැ. එක එක ආගම ශාස්ත්‍රවල තිබුණේ ඉතින් මේ ධර්මය අහකට ඔක්කොම බෞද්ධ වුණා. අපි පොඩ්ඩක් නුවණින් බැලිය යුතු වටිනාම දේ තමයි මේක. මොකද මුළු ලෝකයකම දුක නැති කරන මාවත හෙලිපෙලි වෙන්නේ මෙතන. විශේෂයෙන්ම මේ ශාසනය වික්ෂුවක් නැත්නම් උපාසක උපාසිකාවක් එහෙම නැද්ද කියන අර්ථය නිර්මාණය වෙන්නේ මේ මතයි. අපි පොඩ්ඩක් බලමු මම මුලින් මතක් කළා මේ ලෝකේ හැම කෙනෙක්ම උපන්න දවසේ ඉඳන් මරණාසන්න මොහොත වෙනකම් හොයන්නේ මොකද්ද? දුක නැති වෙන්න කියලානේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙත් ඔය ටිකම පැහැදිලි කරලා දෙන්න. නමුත් මේ ලෝකයේ හැම කෙනෙක්ම දුකට කැමති නෑ. දුක නැතිකමට කැමති. දුක නැතිකම දැක්කොත් දුක නැති තැනට කවුරුත් යන්න දෙපාර පසුබහින්නේ නැහැ. පසුබට වෙන්නේ එතෙට යනවාමයි. නමුත් දුක නැතිකම දකින ක්‍රමය වැරදුණු ගමන වරදිනවා. කවුරුවත් දුකට කැමති නැහැ. මෙන්න මේ විදිහට දුක නැති වෙනවා කියලා දැක්කහම ඒ දුක නැති ක්‍රමයට හැම කෙනෙක්ම යනවා ඒක නවත්තන්න බෑ. මොකද හැමෝම කැමති නෑ දුකට. ඒ ක්‍රමයට යනවා. නමුත් දුක නැතිකම දන්න හඳුනන ක්‍රමය වැරදුනවා. ගමන වරදිනවා. අපි අන්න ඒ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය පෙන්වන්න ඉස්සර වෙලා අපි ලෝකයේ මනස බලනකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා මේ ලෝකයේ තුල දුක නැතිකම හඳුනන එක දුක නැති කරන්න කටයුතු කරන ක්‍රමය ගැන බලමු. එතකොට අපිට බෞද්ධ දර්ශනය කියනකොට නැත්තම් බෞද්ධ නැති දර්ශනයක දකින්නේ කියලා හොයාගන්න පුළුවන්. හරි. අපි කියමු ලෝකේ බුදුදහම දන්නේ නැති අනිත් ලෝකයා දකින්නේ තමන්ට දුක එන්නේ බාහිරින් කියලා. තමන්ගේ දුක නැති කරන්න බාහිර දේවල් හදනවා. අපි උදාහරණයක් කියමු. අපිට තියෙනවා හොඳ කාර් එකක්. දැන් මේ කාර් එක කැඩුනොත් හැප්පුණොත් හීරුණොත් මොකද වෙන්නේ? මට දුකයි. ඒතර මට දුක නැතුව ඉන්නවා මොකද වෙන්න ඕනේ? මේ කාර් එක කැඩෙන්නේ නැති වෙන්න, හැප්පෙන්නේ නැති වෙන්න, හීරෙන්නේ නැති වෙන්නවත් හීරුණේවත් නැත්තම් මොකද වෙන්නේ? මට දුක නැහැ. ඒ හින්දා මම පුළුවන් තරම් උත්සාහවත් වෙනවා මොකද? පාරක කැඩෙන්නේ නැති වෙන්න බලා ගන්න. මේ මගේ එකම දරුවා ප්‍රියමනාප දරුවා. මේ ලෝකෙට පේන හැටි. මේ දරුවා ලෙඩ වුණොත් මේ දරුවා හදිසියෙ මැරුණොත් මොකද වෙන්නේ? මට දුකයි. තමන්ට දුක එනවද නැද්ද? එනවා. දරුවා ලෙඩ වුණේ නැත්තම් දරුවා හදිසියෙ මැරුණ නැත්තම් දරුවා ලෙඩ වුණේ නැත්තම් මැරුණ නැත්තම් මට දුක නැහැ. ඒ හින්දා තමන්ගේ දුක නැතුව ඉන්න මොකද කරන්නේ අතන ආරක්ෂා කරනවා. අර ළමයට අවුවට පින්නටවත් යන්න දෙන්නේ ඇයි? ලෙඩක් හැදුනොත් මොකද වෙන්නේ? ළමයට ලෙඩක් හැදුනොත් මොකද වෙන්නේ? කාටද දුක? මට දුකයි. එතකොට ළමයට ලෙඩ හැදුනේ නැත්තම් මට දුක නෑ. මට දුක නැතුව ඉඳලා මම මොකද කරන්න ඕනේ? අතෙන් උපස්ථාන කරනවා. අපේ දේ හොරු කැඩුනොත් මොකක් හරි වෙලා විනාශුනොත් කැඩුනොත් මට දුකයි. ගේ කැඩෙන්නේ දෙන්නේ නැත්තම් දුක නැහැ. එහෙනම් ජීතර හොරුන්ට එන්න බැරි වෙන්න ගේට්ටු දාලා වහලම ආරක්ෂා කරනවා. මේ දුකන තියෙන ක්‍රමය. එතකොට හැම වෙලාවෙම බාහිර වස්තුවක් රකින්න ආරක්ෂා කරනවා අපි කියමු රුපියල් 5000ක් කියලා. දැන් 5000 දැන් ඇහෙන් බලනකොට තේරෙනවා මොකද්ද? සල්ලි කොලය. රුපියල් 5000යි. එතකොට දැන් මේක වටිනවා. ඇයි මේක අරගෙන කඩේට ගිහිල්ලා මේ මේ මේ මේ බඳු ගන්නත් පුළුවන්. කියලා ඔබ බලන කෙනාට තේරෙනවානේ. තේරෙනවා. ඊට පස්සේ මේ සල්ලි කොලේ මීයෝ කෑවොත්, වේයෝ කෑවොත්, හොරු ගත්තොත් මොකද වෙන්නේ? මට දුක එනවා. මේ සල්ලි කොලේ හොරුන්ට ගන්න බැරි වුණ හොරු ගත්තේ නැත්තම්, මීයෝ කෑවේ, වේයෝ කෑවේ නැත්තම් මොකද වෙන්නේ? මට දුක නැහැ. ඒ හින්දා මම මේ කර්ම ශීල්පව කරදාලා ෂේප් වහලා ඒ අතර අරගෙන සබලාජ්‍ය කර දාලා අරස්සට නේ කොහොමද අපි දුක නැතුව ඉන්න කටයුතු කරන්නේ බාහිර වස්තු ආරක්ෂා කරලා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත් ලෝකේ ලෝක කරන්න පුළුවන් කමක් නැහැ ඔය ගෙවල් දරුවල්, ඔය සුවදරු, ඔය මුදල් සුබූ තැනම තිබුණා. ඒක දිරල හෝ නැති වෙනවා. එහෙම නැතිනම් ඒ තියෙන වස්තුව කෙරෙහි තණ්හාවෙන් තමම හෝ නැගලට වෙන්නේ කරනවා. එහෙම නැත්නම් ඒ වස්තුව තියෙද්දී වස්තුව තියෙද්දී ඒ වස්තුව රැක රැක ඉන්න තමන්ගේ ජීවිතය දියදලා යනවා. එහෙනම් කවදාවත් මේ ලෝකයා දුක අයින් කරන විදිහට දුක අයින් කරන්නට ලෝකයා දුක නැතුව ඉඳන්නේ දේවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් කියන මෙන්න මේ දේවල් නැති වුණොත් දුක එනවා මේවා කියනවා දුක නැහැ දැන් දුක්ඛ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාවට හැතරෙනවා මොකද දුක නැතුව ඉඳ දේවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් හොයනවා අන්තිමට දුක නැතුව ඉන්න පුළුවන් කියලා හොයන දේවල් ලැබුණු දවසට ඒව පවත් ගන්න දරුව ඒව කැඩලා දෙන්න තවහකටපත් කරනවා. ඔක තමයි වෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ දර්ශනය හරි පුදුමයි. අපි මෙන්න මේ කියන ටික ගොඩාක්ම වටිනවා. තේරුම් කරගන්න පුළුවන් කියලා බලන්න මම අන්තිමට ඉතාමත්ම සියුම් දර්ශනයකුත් කියලා දෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න නම් විශ්වාසන වෙන්නේ නැහැ. ඒක නෝනකුත් වෙනවා. හරි අපි අර රුපියල් 5000 කොලේම ගන්නකො. දැන් මේ රුපියල් 50000ක් තියෙනවා ධර්මයේ දන්නේ නැති අහසුතවත් සුතජන කෙනා මේක දිහා බලනවා ධර්මය අහලා නැහැ ලෝකේ කෙනෙක් දකින්නකොට රුපියල් 5000 වටිනවා. ඇයි වටින්නේ? මේක අරගෙන කඩේට ගිහින් මෙහෙම මෙහෙම බදු ගන්න පුළුවන් කියලා දකිනවා. හරි. ඊට පස්සේ එයා දකිනවා මේ පන්දහ කුලේ නැති වුණොත් හොරු ගත්තොත් ඊයෝ කෑවොත් නීයෝ කෑවොත් මට දුකයි. දුකට හේතුව හැටියට දකින්නේ මොකක්ද? මේ 5000 පොලේ නියෝ කාපු හින්දා වීයෝ කාපු හින්දා නැති වෙච්ච නිසායි. ඒ නිසා නියෝ කන්නේ වීයෝ කන්නේ නැති වෙන්නේ නැතුව ආරක්ෂා කරගත්තොත් දුක නැති වෙන්න පුළුවන් කියලා න්යාය දැක්කේ. දැන් සෝතවත් ආර්ය ශ්‍රාවකයා දකින්න හැටි බලමු අපි. හොඳට ධර්මය අහලා තියෙන කෙනා ධර්මය අහලා තියෙන කෙනා බණතහක් දන්න කෙනා සුතවත් ආර්ය ශ්‍රාවකය මේක දිහා බලනවා. බලනකොට එයාටත් වෙන මොකක්ද? රුපියල් 5000. අරයට වගේ තියෙනවා. 5000. එයාටත් වෙන වටිනවා. මේක ගත්තොත් කඩේට ගිහිල්ලා මෙහෙම මෙහෙම දේවල් කරන්නත් පුළුවන්. එයාත් දකිනවා. එයාත් දන්නවා මේක මිනිහෝ කෑවොත් වීර්ය කෑවොත් හොරු ගත්තොත් නැති වුණොත් දුක එනවා ඊට පස්සේ දුකට හේතුව මොකක්ද මේ දුකට හේතුව මොකක්ද සුතකාරී ශ්‍රාවකයා දකින්න කොහොමද මේක රුපියල් 5000 මේක වටිනවා කියලා වටිනාකමට පෙනෙනකම නේද ඒක වටිනවා නෙමෙයි මේක රුපියල් 5000 මේක වටිනවා කියලා මට පෙනෙන කම හින්දායි ඒක නැති දවසට මට දුකේන්නේ දුකට හේතුව මොකක්ද මේක වටිනාකමට පෙනෙන මගේ මනස තණ්හාව දුකට හේතුව මේක රුපියල් 5000 වටිනවා මේක අරගෙන මෙහෙම මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා වටිනාකමට පෙනෙන කම මගේ මනසේ ගෙවුනොත් ගෙවුනොත් මේක මීයෝ කෑවත් වේයෝ කෑවත් හොරු ගත්තත් මට දුක එන්නේ එහෙනම් මම අප්‍රමාදීව හිත හදාගන්න ඕනේ කියලා ප්‍රතිපදාව හේදනවා මම කීයක තේරෙන්නේ නැතිද අපි මෙහෙම කියනකෝ දැන් අපිට ඔයගොල්ලන්ට තේරෙන්නේම නැන්නේ අපිට ඉතින් ඇයි මේ 5000 කියනක වටිනව නේද? මේකමනේ වටින්නේ කියලානේ. හරි අපි මෙහෙම තර්කයක් කරමු. අද රෑ ආන්දුවේ නීතියක් දානවා අද රෑ 12න් පස්සේ අහවල් කාණ්ඩයටයි පන්ද හැපුලා අවලංගුයි කියලා දැම්මොත් අවලංගුයි කිව්වොත් ওই දිහා බලනකොට මොකද වෙන්නේ ඔයාලා ඊයේ වගේම අදත් වටිනවද නැහැ ඉතින් අර කඩදාසිය වටිනවා නම් ඊයේ නොවටිනවා අද වටිනවා වෙන්නේ කොහොමද? අපිට හිතෙන්නේ මේ වස්තුවම වටිනවා කියලානේ. ඒ වස්තුවම වටිනවා නම් ඊයේ මේක 5000ක් වටිනවා. හැබැයි අද මට ඒක වටින්නේ නැහැ. එහෙනම් කඩදාසිය වටිනවද? කඩදාසිය දිහා බලනකොට ඒක වටිනාකමට අපිට තේන්නද තියෙන්නේ? බදලද තියෙන්නේ? අපිට පෙන්වන්නේ තියෙන්නේ. ආ ඒක දකිනවා. එහෙනම් මේ දුකට හේතුව මොකද්ද? වටිනා කඩදාසියට කඩදියසිය වටිනාකමට පෙන්වන කමක්. මම කියනක තේරෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකට හේතුව තණ්හාව කියලා ලෝකයට ඒක පේන්නේ ලෝකයට හිතෙන්නේ මේ වස්තුවම වටිනවා වගේ. නෑ වස්තුවම වටිනවා කියලා ඒක දිහා බලන කෙනාගේ මනසේ යෙදෙන්නේ. මම මේව බලනකොට රුපියල් 5000 වටිනවා කියලා මට හිතෙනවා. තව කෙනෙක් බලනකොට එයාට ආ මේක 5000ක් වටිනවා කියලා එයාගේ මනසට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනා කෙනාට ධර්ම දේශනා කළේ බඹයක් වන ශරීරෙට. මෙහෙම බලනකොට අනේ මේ මගේ එකම දරුවා මොනුපුරා කියලා මට තේරෙනවා. එතකොට මම දන්නවා මගේ එකම දරුවා මොනුපුරා කියලා තේන්නේ. ලෙඩ වෙනකොට මට දුකයි. මැරෙනකොට මට දුකයි. කරදරයක් ආවම දුකයි. මෙයා දන්නවා දුකට හේතුව මේ මගේ එකම මොනුපුරා කියලා කැමැත්තට පෙනෙන මගේ මනස දුකට හේතුව. මේ දිහා බලනකොට මේ මගේ දරුවා මගේ මොනුපුරා කියලා පෙනෙනකම නැති වුණු කැමැත්ත නැති වුණු ඒ රූපෙට මොනවා මට ඇතුළම. ඒ හින්දා ලෝකය වටිනාකමට පෙනෙන මගේ මනස ගෙවා ගන්නට ඕනේ. මේ දිහා බලනකොට මේ මම කියලා තේරෙනවා. එයා දකිනවා මේ කය මම නෙවෙයි මේ දිහා බලන මගේ මනස මනස මට තේරෙනවා මේ කය මම කියලා. එතකොට මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම නිසා හින්දා දුක් වෙනින්න වෙනවා. දුකට හේතුව මේ මම කියලා වටිනාකමට පෙනෙන කම. මේ ශරීරය මම කියලා වටිනාකමට පෙනෙන කම මගේ මනස ගෙවුණොත් මේකයි මොනවත් මට දුක් වෙන්න දෙන්නේ එයා දකිනවා ලෝකයා දැක්කේ දරුවා මරුණු කම හින්දායි දුකට හේතුව. දරුවා ලෙඩ වෙච්ච එකයි දුකට හේතුව. දරුවා ලෙඩ නොවුනොත් මරුණත් දුක නැහැ කියලා ලෝකයා අතන නැරෙන්නේ නැති වෙන්න ලෙඩ වෙන්නේ නැති වෙන්න ආරක්ෂා කළා. නමුත් ඔක කරන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කළා මේ රූපය මේ වස්තුව ධර්ම කියලා මට පෙනෙනකම හින්දායි දුක. ඇයි මට මොනවද වුණොත් අනේ මගේ ළමයාට මෙහෙම වුණා නේද කියලා මට දුක් වෙන්න වෙනවා. දුකට හේතුව මේ රූපයේ ධර්ම හැටියට පෙනෙනකම. ඒ රූපය ධර්ම හැටියට පෙනෙනකම මගේ මනසකේ වුණොත් මට දුක් වෙන්න වෙන ඒකට ක්‍රමයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා. සම්මාදිට්ඨිය කියලා පෙන්වන්නේ ඇත්ත දකින්න කියලා. ඒ වගේ ලෝකයා හිතන්නේ මේ හන්දහ කුලේ වටිනවා කියලා. ලෝකයා දකින්නේ මේක වටිනාකමට මට පේනවා කියලා දන්නේ ලෝකයා. දකින්නේ ලෝකයා. දුකට හේතුව තණ්හාව කියලා හඳුනන්නේ නැහැ. ලෝකයා හිතන්නේ මේ වටිනා දෙයක් තියෙන හින්දා මට වටිනාකමට පේනවා කියලා. හන්දහ කුලේ වටිනවා කියලා හිතනවා. එතකොට ඒක නියෝ කෑවෝ තුයෝ කෑවෝ හොරු කෑවෝ වටිනා දේ නැති වෙච්ච නිසායි මට මේ දුක. ඒ හින්දා වටිනා දේ නැති වෙන්න තුව රකගන්න ඕනේ. කියන තැනකින් තමයි ලෝකය කටයුතු කරන්නේ. හැබැයි ධර්මයේ ගන්න කෙනා මේක විජු මියෝ කෑවෝ තුයෝ කෑවෝ හොරු කත්තෝ දුක එනවා දුකට හේතුව. වටිනාකමට පෙවමු වටිනාකමට පෙන්නන තෘෂ්ණා සහගත මගේ මනසයි මේකට හේතුව. මේ තියෙන දේ පන්දහ කියලා පෙන්වන කම දකින්නකොට මේක 5000ක් වටිනවා කියලා පෙනෙන කම මගේ මනසේ නැති වුණු කෙවල් ගත්තොත් මේ කඩදාසිය මිනියෝ කෑවොත් ප්‍රියෝ කෑවොත් හොරකට මරණය වෙනවා කියන තැනකින් පැත්තමයි මාර්ගයට එන්නේ. මාර්ගයට එන්නේ. ඒක මම ඔප්පු කරලා බලනවා. ලෝකේ කියන්නේ සමතයක් ප්‍රඥප්තිය. අපි ඕගොල්ලෝ ඔක්කොටම දකින්න පුළුවන්. මම කිව්වේ අද ප්‍රඥප්තියකින් අහවල් කාණ්ඩේ මුදල් අවලංගුයි කියලා කිව්වොත් සනිකව හෙට දවසේදී ඒ දිහා බලන කෙනාට වටිනාකම යෙදෙන්නේ නැහැ. එතකොට ඒකෙන් හොඳට ගම්ය වෙනවා එක දෙයක් මොකද්ද? වටිනාකම කියන එක ඒ වස්තුවේ නෙමෙයි තියෙන්නේ වස්තුව බලන කෙනා කෙනාගේ මනසේ. අන්න ඒකයි ගෙවා ගන්න ඕනේ සුතෝතාරිය ශ්‍රාවකයෝ නෝක දකිනවා. සුතෝතාරිය ශ්‍රාවකයා තමන්ගේ දුක නැතිකරන්න බාහිර වස්තු රකින්නේ නැහැ. එයා දන්නවා මට දුක නැතුව ඉන්න නම් මේ ලෝකේ මේ ලෝකේ වටිනාකමට පෙන්වන තණ්හාව ගෙවා ගන්නට ඕන කෙලෙස් ගෙවා ගන්නට ඕන කියලා. තමන්ව දුකෙන් නැතිකරනද තමන්ව දුකෙන් මුදව ගන්නද එයා දන්නවා තමන්ව හදාගත යුතුයි කියලා. එතකොට සුතෝතාරිය ශ්‍රාවකයා දන්නවා දුක කර්පන්දය මුලින්ම කතා කළොත් ඒක කැඩුනොත් නිය කෑවොත් නිය කෑවොත් දුක එනවා දුකට හේතු එක වටිනාකමට පෙන්නකම දුකේ නිරෝධයක් දන්නා මොකද්ද එහෙනම් මේක වටිනාකමට පෙන්න මනස ගවා ගන්නට ඕනේ හැම දෙයකින්ම ওই විදිය තමයි ඊට පස්සේ එදා ඉඳලා එයා දන්නවා ජීවිතේ ජීවත් කරන ලෝකේ කටයුතු කරනවා හැබැයි දුක නැතුව ඉන්න ලෝකේ කටයුතු කරන්නේ එයා දන්නවා දුක නැතුව ඉන්න නම් කරන්න ඕන මොකද්ද ලෝකේ වටිනාකමට පෙනෙන මනස දිවන්නට ඕනේ නැත්නම් තණ්හාව නැති කරන්නට ඕනේ ඒ සඳහා සීලයක පිළිතලා හිත සමාධි කරලා ඇත්ත ඇති බලන්න මොකක්ද ඇත්ත ඇති ඇති කොහොමද උතන තමයි ගැඹුරු හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගානි විජ්ජති මේ ධම්මා හේතු භවවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චේව නිරෝධ වේවවාද මාසබල යම් ධර්මයක් හේතු නිසා හටගන්නවා නම් ඒ ධර්මයට හේතුවක් ඒ නිරෝධය දේශනා කරනවා අනේකයි දර්ශනය ඔන්න උතන අපිට තේරුම් ගන්න පුළුවන් මොන කිසිම වෙහසක් නැතුව කිසිම වෙහසක් නැතුව ওই තෘෂ්ණාව ගෙවිලා යනවා. මම දන්නවා ඔයගොල්ලෝගේ ජීවිත ගෙවෙනකොට මේ මගේ දුව පුතා ගෙවල් දුකවල් යාන වාහන ඉඩකඩ රන් රිදී නිලමුදල් කියලා ඔය හිත බැඳලා තියෙනවා. නමම බුදුහාමුදුරුවෝ කියන්නේ හරිම පුදුමෝත්තමයි. අනේකේහි උපායේහි නරදමය තමේච මිනිස්සුන්ගේ ජීවිත පසා කරගෙන යන්න ඇනිලා තියෙන මේ තෘෂ්ණා නැමැති හුල චුක්තකද විදින් නැති වෙන්න අයින් කරනවා ඔය ගෙවල් දොරවල් ජාන වාහන ඉදකඩ මිල මුදල් ඕතියෙද්දි ඕව තමයි උඹලට සංයෝජන ඌවට තියෙන බැඳුම තමයි හින්දා තමයි සසරට යන්න වෙන්නේ. හින්දා ගෙවල් දරුවන් යාන වාහන ඉඩ මුදල් දාලා පළෙන්නත් පුළුවන් කරන්නේ. බැහැ. එහෙම කියලා තියෙනවා බුදුචාම. නෑ. ඕගොල්ලෝ ඒ සංයෝජන ඒ බැඳුම් ඔහොම තිබුණා. ඒව අයින් කරන්න චුට්ටක් අපහසුම් වෙපහ. ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරන ආර්යස්ථාන කාර්ය හඳුනගෙන ඒකට හිත තියන්නකො එච්චරයි ඕනේ. ඒ දර්ශනයෙන් අර සංයෝජන ටික ඕගොල්ලන්ට චුට්ටක්වත් වෙහසක් නැතුව එතෙන්ට චුට්ටක්වත් අසාධාරණයක් නොවන විදිහට ජීවිතෙන් ගලවලා දෙන ජීවිතෙන් දාස් කරා. උදාහරණයක් කිව්වොත් මට 60 රුපියක් පෙනෙනකොට ඇහැට රූපයක් පේන්නේ කොහොමද? රූපයක් පේන තැනක තියෙන්නේ මොනවද කියලා බලන එක මට මම මට ඇහැට රූපයක් පේන්නේ කොහොමද? පෙනෙන තැනක තියෙන්නේ මොනවද කියලා බලන එක කාටවත් අසාධාරණ කළාද? ඔක බලන්න යන එක මට මගේ හිත රිදෙනවද? මම දරුවෙක් අයින් කරනවා, මිල මුදල් අයින් කරනවා වගේ විහෙසක් තියෙනවද මට? නෑනේ. ආ මොළගේ චූටි උපදේශකින් මේ සියල්ලම ගෙවිලා යන හරි අద్భుත ආචාර්යමක් එක දවසමකවත් වෙහසක් කරන විදිහට මේ හැම බැඳීමකින්ම ලෙහෙලා සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියන තැනට ජීවිතය අරගෙන යන්න පුළුවන් මාවතක් මහා කරුණාවෙන් දේශනා කළා තියෙනවා මේ තරම් දක්ෂමයක්වත් රිදෙන්නේ නැතුව මේවෙන් අයින් කළා බේරලා යන්නත් මාවත දුන්නු ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙලා එහෙම මාවතකුත් තියෙද්දි ඒක අතහැරගත්තොත් ඒක ඒිට වඩා අපරාධයක් මේ ලෝකේ නැහැ ඒ නිසා හොඳට මතක් කරනවා මේ ජීවිතේ නම් අතහැරගන්න එපා කනෝවම උපජ්ජකාති මේ ක්ෂණ සම්පත්තිය නම් අතහැරගන්න එපා පච්ච ආයේ බෙරෙන්න තනක් නැහැ මම දැන් හොද්දා කෙටියෙන් මේ ධම්මා හේතුපබ්බාපිත ගාථාවේ තේරුම කියලා දෙනවා. හරිද? යම්කින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියපු ධර්මයේ අර්ථය කියලා දෙනවා. මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය. මෙන්න මෙතනට හිත තියෙන එක විතරයි ඔයගලන්ට කරන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. කොළොස් ඔය ජීවිතයේ කියලා එකක් නැහැ. පැවිදි වේවා ගිහි ජීවිතේ වේවා සංයෝජනයකයි ඔක්කොම ගෙවිලා යනවා. ගෙව ඕගොල්ලොන්ට වඩා නැත්තම් අපි වගේම තමයි. බුදුරජාණන් වහන්සේගේ කවල කිසා ගෝතමී කියන්නේ දරුව මල දුකින් උමුතු වෙච්ච අම්මා කෙනෙක්. ඒ අම්මගේ දුක නෙවුණා. පටාචාරව කියන්නේ දරුවෝ නැති වෙලා ස්වාමියා නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා සහෝදර නැති වෙලා ඒ මහා දුකින් නිවුණා. රටපාල කුමාරයා කියන්නේ රටක් පාලනය කරන්න පුළුවන් ධනෙ තිබුණු අය. සෝන සිටුවරය කියලා කියන්නේ මේ කකුලේ පොළොවේ වැලිකට පෑගෙන පෑය ගහපු නැති සූ මාසයක් පුරාවට සුවඳ ගහන වතුර හරවලා බත්තු කියලා දුන්නු ආහාරම් බව කර සිටුවරේ. ඒ වගේ අය සුවපත් වුණා. ඒ ඒ ජීවිතය සැපවත් වෙලා තිබුණු ජීවිත සැප අතහැරුණා. දුක් වෙලා තිබුණු ජීවිතවල දුක අතහැරුණා. 아무තේ මහන්සියුනේ නැහැ. අනුරුද්ධ කුමාරයා කියන්නේ නැටේ යන වචනවත් අහලා නැහැ. එතකොට අද තිබුණ සංයෝජනම තමයි. එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම කතා කරන්නේ ඕගොල්ලන්ට හිතේ ඒ කාලේ අදට වඩා කෙලස් අඩු විනේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෝකේ ඔක්කොම තම වඩා පිළිකුල් නිඳා කරන මනසක් මට තිබුණේ. ඒත් මේ ධර්මයේ ස්වකහාත බල බලන්න මගේ මනස කෙලසුන් ආශ්‍රයෙන් දුනා. මොකද මේ මනස අම්මෝ සුහෝනේ ඉදිමලා නිල්ලලා පුපුරලා සැරව ගහලා පණුව සිලි සිලි ගාලා නලියනවා. ඒ රූපය දැකලා මට රාගය හිතුණානේ. මට හිතුණා මෙහෙම විකෘති මනසක් මේ ලෝකේ කාටවත් නැතුව ඇති කියලා. ඒබඳු රාගයක් මට තිබුණා. අනේ මේ ධර්මයේ සුධර්මතාවය බලන්න කිව්වා. මම හිතන්නේ ඕගලන්ටවත් නැති තිච්ච රාගයක්. ඒකේ දෙවි රාගවල තිබුණු මනස ගෙවුණා. කාලි මාතාව කියනවා. ස්වාමීනි මේ ලෝකේ මට එකම එක දරුවා හිටියේ ප්‍රිය මනාප වූ මගේ ඇස් දෙක ඉස්සරහා නොකල වරදකට මගේ පුතාව කෑලි කෑලි කපල රාජපුරුෂයෝ මැරුවා ඒ මගේ හිත වෙනස් වෙච්ච බව මම දැක්කේ නෑ ස්වාමීනි මේ ධර්මයේ අద్భుත යාචරය කියලා බෙනවා එදා හිතපොයගේ සංයෝජන මේ වගේම තමයි හැබැයි එදා ආයේ වීර්යවන්තයි එහෙනම් මම ඒක මතක් කළේ මම ඔයගලන්ට මේ පෙන්වන්න හදන දේ ත්‍යාගය වස්තුව මේක මේ උතුම් දලදා වහන්සේට මෙච්චර ගෞරව වන්දනා කරන්නේ ඇයි ස්වර්ණමාලේ මහා චීතිය වගේ මහසාල තූපයන් ඉදිරියට තින්නේ ඇයි මේ ධර්මය නිසායි මේකේ ජීවිත නිදන සැනසෙන බව තිබුණු නිසායි කොහොමද අපිට ඒ සැනසෙල්ල රැකවරන්නේ? අපි ධර්මය හරියට දැනගෙන හෝ ඉගෙනගෙන හෝ ඒකෙන් ප්‍රයෝජන නොගන්න නිසා මම කියනවා මේ ඉදිරියට එහෙම වෙන එකක් නැහැ මේ ලෝකේ. මම කියනවට මේ ටික කළා බලන්න මම කිව්වේ නෑ ටික. හැබැයි මේ කියන ටික සමහර කෙනෙකුට තේරෙන්න පුළුවන් සමහර කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. නොතේරුණොත් අර ස්වාමීන් වහන්සේ මම අමුතු දර්ශනයක් කිව්වා. හැබැයි මේක මට තේරුන්නේ නමුත් මම හොයන්න ඕනේ කියලා වමනාවත් ඇති කරගන්න අතහැරලා දාන්න එපා. මේකේ වටිනාකම මම කියන්නේ බොහොම සියුම්. දවසක් ආනන්ද මහරහතන් වහන්සේ ඉශාලා නුවර පින්දපාත යනකොට ලිච්ඡවි රජගොල්ලෝ දුනුසෙල්ලම් කරනවා. දුනු ක්‍රීඩා පුරුදු වෙනවා. එක්කෙනෙක් ඈතින්දන් දුන්නකින් විදිනකොට අනිත් කෙනා මේ පැත්තේ ඉඳලා ඒ දුන් ඊතලෙට විදිනවා ඊතලෙ. අර ඊතලෙ මෙයාගේ ගේ වදින්නෙත් මෙයාගේ ඊතලෙ අරගේ වදින්නෙත් නැතු ඊතල දෙක මැගදී වැටලා වැදිලා වැටෙනවා. ඉස්සෙල්ලි ගලකට විදිනවා. ඔක දැකලා ආන්දහමතුරු පින්දපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අద్భుතයි ආශ්චර්යයි මේ ලිච්ඡ කුමාරවරු දුම ශිල්පී හරිය දක්ෂයි මම මෙන්න මෙහෙම එකක් දැක්කා කියලා. ආනන්ද ඔය විදිල්ල මොන විදිල්ලක්ද? යම් කිසි කෙනෙක් අඳුරේ විදුලි එළිය විදුලි කොටනකොට එළිය ස්වල්ප වෙලාවනේ තියෙන්නේ. විදුලි එළියෙන් අස්ලොම සියක් වර පලාගෙන යන විද්දුත් ආනන්ද ඔය විදිල්ලද අමාරු අර විදිල්ලද? ස්වාමීන් වහන්සේ රජවරුන්ගේ විදිහට මොන විදිහටද අතුරේ අසලම සියක් වර පලාගෙන යන විදිහ විදිහට තමයි විදිහ. ආනන්ද ඒ විදිහට වඩා සියුම් විදිහක් යන චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක හැම විදිහකට වඩා විදිහට සියුම්. මම කියන දහම සියුම්. මේක තේරෙන්නේ නැති වෙයි. නුවණක් තිබුණොත් වෙන තිබුණොත් තේරෙන්නේ. නිවන් දකින්න හේතු සම්පත් කියන එක්කෙනෙක් දෙන්නේ ඉන්න තැනක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ යුතුයම ගානක් වදිනවල් බණ කියන්නේ. දැන් මග දෙපස හම්බ වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේලා මුණ බලවද බණ කියන්නේ? එක්කෙනෙකුට දෙන්නකොට විතර කරුණාව නෑ කරුණාවයි. නමුත් මේක තේරුම් ගැනීම හැකියාව නොහැකියාව වගේ හරි. දැන් අප මේ කතා කරේ අර තණ්හාව ගෙවා ගන්න දුක නැති කරගන්න ඔක්කොම කාරණාවල් වෙන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවට කියේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියන සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තමයි තවපැත්තකින් අර්ථ දැක්වියේ. "යේ ධම්මා හේතුප්පබවය" යම් ධර්මයක් හේතු නිසා හටගනවා නම් ඒ ධර්මයට හේතුවත් ඒක නැති වෙන්න. එතකොට යමකෙන්ගේ සමුදය දමනවා යමක් සමුදය ස්වභාව කොටද සම්පන්න තන ඒ සියල්ල නිරෝධ ධර්ම නිරෝධ වෙනවා. ඔක තමයි ධර්මය. ගාවට බුද්ධහම කියලා කියන්නේ සත්‍ය අවබෝධය. මේ ලෝකේ හැමදාම තිබුණු හැමදාම තියෙන ඒ ලෝකයට නොකනේ ලෝකෙ නෙමෙයි අපි හැමදාම අපි කෙනා කෙනා ගාව තිබුණු තියෙන ඒත් අපි නොදකින අපේ මේ ජීවිතේ කැමත බුදුහාමුදුරුවෝ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වලා කියලා කොහේවත් තියෙන දෙයක් උගන්වනවත් අමුතියෙන් උපද්දලා හදාගත්ත දෙයක් උගන්වනවා මේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකේ හැමදාම පවතින පැවතුණු යථා භූත ස්වභාවයක් ඇත්තක් තියෙනවා. ඒක ලෝකයට වැහිලා බුදුරජාණන් වහන්සේලා ඒක මතු කරලා අරගෙන ලෝකයට පෙන්නනවා. හරි. ඔක පොඩක් කරන්නේ අපි කාගෙන් දැක්කේ අපි අපිව උගන්වන විශ්වවිද්‍යාලයක් බුද්ධාම කියන්නේ. බුද්ධාම කියන්නේ විශ්වයේ කොහෙවත් තියෙන දේක් උගන්වන්නේ කරන්නේ කෙනා කෙනාට තමව උගන්වන විශ්වවිද්‍යාලයක්. දැන් අපි බලන්නේ දර්ශන මොකක්ද කියලා. මෙන්න මේක බලන්න. තේරුම් ගන්න පුළුවන් දෙයක් හොඳට බලන්න. නොතේරුම් ඉගෙන ගන්න වෙනවා. අපිට හැට රූපයක් වෙනවා කියන්නකෝ. එහෙන් අපි රූප බලනවා. හොඳට බලන්න මෙන්න මේ ටික ඇහැ කියන සිද්ධිය නැතුව රූපයක් පේනවද නෑ නේද නෑ ඊගොඩට ඇහැට රූපය කියන එකක් නැතුව පේනවද නෑ හිත නැතුව පේනවද නෑ ඇහැයි රූපයයි හිතයි කියන හේතු තුනක ප්‍රතිඵලයක් නේද අපිට මේ තේන්නේ. හරි හොඳට බලන්න. ඇහැ කියන එක හේතුව, රූපය කියන එක හේතුව, චක්කු විඥානය කියන එක හේතුව. ඒ තුන් දෙනාම මම පෙළ කියන්නේ කෙටි කරලා කැටි කරලා කියන්නේ ඔය තුන් දෙනා නිසා නම් පේන්නේ මට මේ පේනවා කියන එක ඵලයක් යම් ධර්මයක්. ওই ධර්මයට හේතුව තමයි ඇහැයි රූපයයි හිතයි කියන ටික. තේරුණාද? ඇහැයි රූපයයි හිතයි කියන තුන් දෙනා නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා. කවදාවත් පෙනෙන සිද්ධිය ඇතුලේ රූපය කියලා බලන්න එපා. එහෙම බලන්න බෑ. හොඳට මතක තබා ගන්න හොඳට මෙන්න මේක හරි සියුම් සිද්ධියක්. මේ මායයා අපි අහු වෙන්නේ පෙවුනට පස්සේ පේන දේ ඇතුලේ අපි මේ රූපේ කියලා බලනවානේ. ඔන්න ඔතනින් තමයි අපි මායයට අහුලා තියෙන්නේ. මුළු සතරට මෙන්න ඔතනින්. නමුත් හොඳට බලන්න මෙන්න මේ සිද්ධිය. ඇහැ කියන සිද්ධිය හේතුවක් වෙලා රූපේ හේතුවක් වෙලා චක්කු විඥානයේ හේතුවක් වෙලා හේතු ටිකට ප්‍රතිඵලයක් ඇටිට පෙවුනට පස්සේ ඒ පෙනෙනවා කියන ඵලයේ ඇතුළේ මේක තමයි රූපේ කියන්නේ මෙන්න මේක යටි ධාවනය. මෙන්න මේකයි ලෝකේ අපිට වැරදුන තැන. මේ ධම්මා හේතුපබව. මේ ධම්මා කියන්නේ හේතුවකට අටන ධර්මය මොකද්ද? ඇහැ හේතුව, රූපේ හේතුව, චක්කු විඥානේ හේතුව. ඒ හේතු ටික නිසා මොකද වෙන්නේ? දික්ටි මට පේනවා. පේනවා. දැන් පේනවා කියන එක පින්වතුන් මේ හිතක කෘත්‍යයක්. හිතක වේදනා සංඥාවන් යෙදෙනවා වේදනා සංඥා කියන চৈতසිකයේ හිත සමග අන්‍යමඤ්ඤව පවතිනවා ඔවුන්ට උපකාරව පවතිනවා කියලා හිතෙන් තමයි මේ දර්ශන කෘත්‍ය වෙන්නේ මේ හිතට පේනවා කියලා සිද්ධියක් තියෙනවා හිතට රූපය චතු විඥාන හිතෙන් තමයි මේ දර්ශන කෘත්‍ය වෙන්නේ මේ හිත ඇතුලේ ඇහැයි රූපයයි චක්කු විඥාන නිසා පෙනෙනවා දැන් ආයේ පෙනෙන එක ඇතුලේ රූප දකින්න එපා. දකින්න බෑ. අපි පෙනෙන එක ඇතුලේ රූප අල්ලන්න ගියාට පස්සේ තමයි අපිට තණ්හාවට ඉඩ තියෙන්නේ. දැන් මේ තියෙන ඔගොල්ලෝ චිත්‍රපටයක් බලන්න යනවනේ. චිත්‍රපටයක් බලන්න යන්නේ මොකේද? ඒක ඇතුලේ මිනිස්සු අල්ලන්නද? මිනිස්සු බලන්නද? නෑ. ඒක බලන්න යන්නේ ඒ නිසා යම් ආස්වාදයක් විඳින්න නේ. ඒ වගේ අපි ඇහැ රූප චක්කු විඥානය කියලා මෙහෙම රූපේ පෙනෙනකමක් හදලා තියෙනවා. දැන් රූපය කියන එක යෙදිලා හිතට පෙනෙනකමක් හදලා තියෙනවා. මේ පෙනෙනකම හදලා තියෙන්නේ මේ රූපය නිසා සැපක් හෝ දුකක් විඳින්න මිසක. ඒක ඇතුලේ රූප බලන්න නෙමෙයි. මම කියන සිද්ධිය අල්ලගන්න පුළුවන්. අපි කියමු ස්විච් තුනක් කියලා. මේ ස්විච් එකයි මේ ස්විච් එකයි මේ ස්විච් එකයි තුනම දැම්මම මේ බල්බකපත් වෙනවා. පත් වෙන බල්බක ඇතුලේ ස්විච් එකක් දැක්කොත් හරිද? මේ ස්විච් තුන නිවුනහම ඔෆ් කියන පොසිෂන් එක දැම්මම මොකද වෙන්නේ? බල්බක නිවෙනවා. ඒ තමයි යම් ධර්මයක් හේතු නිසා යම් ධර්මයක් කියන්නේ බල්බකපත් වෙනවා. හේතු නිසා මේ ස්විච් තුන නිසා හේතු ඒ නිසා බල්බකපත් වෙනවා. හරි. දැන් තේසංචය නිරෝධෝ මේ හේතු ටික නිරුද්ධ කරන මේ ස්විච් තුන ඔෆ් කරනකොට බල්බක නිවෙනවා. ඒ වගේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය තින සංගතිපස්ස තුන්දෙනාගේ කිපි ස්පර්ශ ස්පර්ශ නිසා වේදනා සංඥා කියන චෛතසික ටිකක් ඇති වෙලා මේ සිත එක්ක ආන්‍යමඤ්ඤව ඕනොන්ට උපකාරය පවතනකොට පේනවා. දෙනින සිද්ධිය ඇතුලේ හොඳට තීක්ෂණ වුණා කියන යනවා. නුවණ සබන්න ඇහැයි හිතයි රූපය නිසා පෙනෙනවා හේතු ටික නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා ඔච්චරයි පෙනෙන දේක පෙනෙනවා දිත්තේ දිත්ත බස්සම දැකීම දැකීමක් විතරයි ඔක ඇතුලේ ඒකේ හවක් ඇත්ත වෙන්නේ හරියට හිත තිබ්බොත් ඒකාන්තයෙන් රහතන් වහන්සේලා බිහි වෙනවා මුළු ලෝකයක්ම නිරුද්ධ වෙන්නේ උපදින්නේ මේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා සංකාර කියන්නේ අපි රූපේ කියලා හිතනවා. හිතනකොට චක්ක විඥානය උපදින රූපය ගැන දැනගන්නවා. ඒ සිත නාම ධර්ම අරමුණු කරලා ආයතන පැත්තට දැසගත්තාම ආයතන ආය හැදෙනවා චක්ක ආයතන. ආයත රූපේ දැන් රූපයක්මයි පේන්නේ. තේන රූපේ ධර්ම රත්තරන් කියලාමයි විඳින්නේ. සංඝහ උපාදාන වෙලා පැත්තකට යනකොට භවය කියන්නේ දැකපු වස්තුව අරහේ තියනවා කියලා හිතෙනවා. වෙනදට මේ පේන දේ ඇතුලේ රූපයක් බැලුවාම තියෙන දෝෂේ තමයි මෙහෙම බලලා අනිත් පැත්ත බලන්න බලපු දේ ඇතිකමට හිතෙනවා. දැකපු අහපු හැම දෙයක්ම දැකීමෙන් හැම පසු ඉතුරු වෙනවා. ඔබට කියන කර්ම භවය කියලා. අතන අහවල් පන්සල තියෙනවා අහවල් ගම තියෙනවා එතෙන්ට යන්නේ මේම යම්මලා ඉන්නවා නංගිලා ඉන්නවා සහෝදරයෝ ඉන්නවා කියලා හොඳට නිමිති දිවේ පාහිර. ඔක තමයි භවය කියන්නේ භවපච්චය ජාති. ඒ භවය අතීතක් ඕගොල්ලෝ සසරට යනවාමයි. එක වැරද්දක් නිසායි. මොකද්ද? යම් කිංචි සමුදය ධම්ම යමක් සමුදය ස්වභාව කොට ඇතිනම් සම්බන්ත නිරෝධ මේ සියල්ල නිරුද්ධයි කියලා දැක්කේ නැහැ. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තනම් හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධයි කියලා දැක්කේ නැහැ. ඒ හේතු නිසා හටගත්ත ඵලයේ හේතුවක් කරගත්තා. ඒකයි දෝෂය. කනයි, ශබ්දයයි, සෝත විඥානයයි තුනම එකට එකතු වෙලා ඔබලන්ට ඇහෙනවා. ඇහෙනවා. ඇහුනට පස්සේ නේද ඔයගොල්ලෝ සද්ද කියන්නේ. දැන් කණයි ශබ්දයයි සෝත විඥානය තුනම එකතු වෙලා ඒකේ ඵලයක් තමයි මොකද? සෝත සම්පස්සේ නිසා ඇහෙනවා. ඇහෙනවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඇහෙන්දී නිරුද්ධ වෙනවා කියලා හොඳට හිත තියන්න. මාර්ගයේ දැක්මට යන්නේ තණ්හාව නැති වෙන මඟ කියලා අහගෙන නැහැ. හටගත දේ නැති වෙනකම නෝනින් බලන්න කියලා අහගෙන නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? ඇහෙනකොටම ආ බල්ලෙක් කෑ ගහන සද්දේ පිටත තියෙන සද්දයක් ඇහෙනවා වගේ. නමුත් කනයි ශබ්දයේ සෝත විඥානයයි නිසා ඇහෙනවා. ඇහෙනවා කියන එක වෙන්නේ කාටද? මට. මට ඇහුණු දෙයක බල්ලෙක් කෑ ගහනවා කියලා හිතුවා. මිසක තියෙන සද්දයකට බල්ලෙක් කෑ ගහනවා කියලා හිතුවා නෙමෙයි. මෙතන තියෙන දර්ශනය තමයි වටින්නේ මෙන්න මේක. මොකක්ද කරන්නේ? කණ්ණාඩියක් ගාවට අපි කියනවා. දැන් මට ඕනේ මගේ මූණ බලන්න. මූණ බලා ගන්න ඕන මට ප්‍රතිබිම්බයක් අවශ්‍යයි. හැබැයි එහෙමව නෑ. මම දන්නවා කණ්ණාඩිය ගාවට ගියොත් මට ප්‍රතිබිම්බයක් හදාගත හැකියි. එහෙනම් මම යන්නේ මොකද්ද? මූණ බලා ගන්න ඕනේ. හැබැයි යන්නේ කණ්ණාඩිය ගාවටයි. කණ්ණාඩිය ගාවට ගියාම ඒකේ වැටෙනවා ඡායාව. ඒක දකිනවා අද නම් මූණ හොඳයි වගේ අද නම් මූණ හොඳ නෑ වගේ කියලා බලලා ටිකක් ඇත්තකට වෙනවා. දැකපු එක ඉතුරු නැතුවම නැති වෙනවා. හැබැයි පැත්තකට ගියාට පස්සේ දැකපු අද්දේකීම සිහි කළ හැකි. හැබැයි අපි සිහි කරනකොට කණ්ණාඩි එක නෑ. නුවණයි ආයෙත් කන්නාඩිය ගාවට ගියොත් ගියොත් එහෙම ඡායාව කඩාගත හැකි. ඒ වගේමයි මට අවශ්‍යයි රුවන්වැලි සෑය බලන්න. මූණ බලන්නකො දැන් මට අවශ්‍යයි රුවන්වැලි සෑය බලන්න. උවමනාවක් මම යනවා. මේ ඇහැ සක්කු ධාතු අරගෙන යනවා. දිහාම රූප ධාතු රූප ධාතුව කියනකොට ඒක තියෙන කොහොමද දන්නවද? බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කලාප කලාප වශයෙන් තියෙනවා. ඒකට ආලෝකයේ වැටිලා රූප තරංගයක් එන්නේ. ඒ තරංගයේ ගෝචර කරගන්න පුළුවන් එක්තරා හර්ට් සංඛ්‍යාතකින් යුක්ත හැදිච්ච ප්‍රසාදයක් මේ ඇහැ. චක්කු ධාතුවයි රූප ධාතුවයි චක්කු විඥාන ධාතුවයි. ওই ධාතුවලනේ අපි හිතන හැඩතල. ඔය ටිකේ ප්‍රතිඵලයක් හැටියට මට පේනවා. කෙනෙකුට පෙනෙන දෙයට සාදු සාදු වනසෑ මහා සෑය සරච ධාතුමාසයි නොබලවත් කරනවා. දැන් අහකට යනකොට රූපය අහකට යනකොට චක්කු විඥානය අහකට යනකොට අර පිනුණු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි මට පෙනුණු අත්දැකීම සිහි කළ හැකි. මම සිහි කරනකොට එයා දන්නවා රූප ධාතුවේ වෙන කතාවක්. රූප ධාතුව තුළ විතරක් මේ හැඩසටහනක් නෑ. ඇහැ හිතේ රූප ධාතුවේ තුන් දෙනාගේම කෘත්‍යයෙන් සමவாயයෙන් තමයි මෙහෙම සතහනක් මට පෙවුනේ. වංශය කියලා මම වන්දනා කළ සතහනක් තිබුණා නම් ඒ සතහන රූප ධාතුවට විතරක් ගන්න බෑ. අපි උදාහරණයක් මම කතා කරනවා. රූප වාහිනිය තියෙනවනේ. ඒ ඔය වැඩසටහන විකාශනය කරන මධ්‍යස්ථාන වලින් අපි දකින විදිය රූපය වන්නේ හසේ. තරංගයක් එන්නේ ඔකට කියන චුද්ධ තරංග කියලා. තරංගයක්. ඔය තරංගයක් අල්ලගෙන ඒකේ තියෙන ඩොට් ටික එකතු කරලා රූපයක් මවන්න පුළුවන් මැෂින් එකක් තමයි ටීවී එක කියලා කියන්නේ. ටීවී එකේ තමයි රූපය කිරීමේ හැකියාව කියන්නේ. ටීවී එක නොතිබුණොත් තරංගවල රූප නැහැ. අපිට තියෙන්නේ රූපයක් හදන්න පුළුවන් ටීවී එක තිබුණට තරංගයක් ආවේ නැත්තම් ඒත් නැහැ. ටීවී එකකුත් තියෙනවා තරංගයකුත් ආවහම රූප හැදෙනවා අපිට දැන් බලන්න පුළුවන්. ඒ වගේමයි මේ අහස් අවකාශයේ සතර මහා ධාතු පැත්තේ අපි හිතන අපි දකින විදිහේ දිග රවුම් හතර කළු සුදු විදිහේ පටවියාපෝ සතර මහා ධාතු නැහැ. රූප කලාප කලාප වශයෙන් නැත් තරංග ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඒ තරංගයක් කැප්චර් කරගෙන අල්ලගෙන රූපයක් හදන්න පුළුවන් ටීවී එක වගේ මැෂින් එකක් තමයි මේ හර්ට් සංඛ්‍යාවෙන් යුක්ත. ඇහැ විතරක් තිබුණොත් තරංග නැත්තම් ඒ රූප නැහැ. තරංග තිබුණොත් ඇහැ නැත්තම් ඒ රූප නැහැ. ඇහැයි තරංගයි දෙක තිබුණොත් හිත නැත්තම් පේන්නේ අර තරංගයක් ඇවිල්ලා මේ ඇහත් තිබිලා ඒක හිතත් යොමු කළාට පස්සේ ඔන්න පේනවා. කියන දේ මනෝවිඥාණයෙන් අපි විඳිනවා වන්නදිසය කියලා. ඔකට කියනවා පින්වතුනි සංකතයි කියලා. සංකතයි කියන්නේ සකස් කරගත් එකක්. ප්‍රත්‍ය සමவாயෙ උපන්න එකක්. පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් හටගත් එකක්. හේතු බංග නිරුද්ධති. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙනෙනවා දැන් බොහෝ ශ්‍රද්ධාවෙන් වන්දනා කරනවා. ගෞරව කරනවා. හැබැයි එයා දන්නවා හේතු නිරුද්ධ වෙනකොට මේ තීන්දේ නිරුද්ධ වෙනවා. අහකට යනකොට තරංගයේ තරංග පැත්තට යනකොට ඒක අල්ලා ගන්න පුළුවන් මේ හර්ට් සංකාතයෙන් යුක්ත වෙන පැත්තකට යනකොට හිත වෙන පැත්තකට යනකොට මෙහෙම තියෙන දෙයක් නැහැ. හැබැයි පෙනුණු අත්දැකීම මට සිහි කළ හැකි. රුවන්වැලිසෑය කියලා මමම දැකපු අත්දැකීම මට සිහි කළ හැකි. ආයෙත් මේ ඇහැ ධාතුවෙන් තත් අරගෙන ගියොත් අය හදා ගන්නත් පුළුවන්. එයා යමක් දකිනවා හැබැයි දැකපු දේ කියලා එන්නේ දකින දකින දේ එකතු වෙන්නේ දැකීමෙන් පස්සේ නිරුද්ධයට ජීවන මරණයම මිසක ඉතුරු වෙන්නේ හැබැයි දැකපු අත්දැකීම සිහි කළ හැකි හොඳට මතක තියාගන්න ඕනේ පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා කියන එකේ තේරුම මම ගොල්ලන්ට තේරෙන විදිහට යමක් කියන්නද ඔගොල්ලෝ පිටරට ගෙද නායකයන්ට කොහොමද ඔගොල්ලෝ දන්නේ මම දෙන ඔයගලන්ට බීමක් මොකක්ද අපි කියමු තේ කියලා මේ ලෝකයේ තේ කියලා දෙයක් නැහැ පිටමත තේ වතුර කියලා දෙයක් නැහැ ලෝකේ නැහැ තේ කියන එක සංකතයි සකස් වෙච්ච එකක් පටිච්චසමුප්පාද අපි කියමු තේ කොළ ටිකකුයි සීනි ටිකකුයි උණු වතුර ටිකකුයි එකට දැම්මහම තේ නොවන සීනි ටිකක් තේ කුල ටිකක් උණු වතුර ටිකක් එකට දැම්මහම හේතු නිසා සකස් වෙච්ච ඵලයක් ඒකට යනවා දැන් ඵලයේ ඇතුලේ හේතු නැහැ තේක ඇතුලේ තේ කුල දැක්කොත් සීනි දැක්කොත් හරියද උණු වතුර දැක්කොත් හරියද නැහැ මේ හේතු ටික නිසා හටගත්ත පරියක්කේක හේතු බංගා නිරුද්ධති මේ හේතු ටික නැතුව නැති වෙනවා තේක වගේ තමයි මේ පෙන්වනවා කියන එක සීනි ටික වගේ තේ පොළ ටික වගේ උණු වතුර වගේ ඇහැ නිසා රූප නිසා චක්කු විඥානය නිසා පෙනෙනවා පෙනෙනවා කියන එක පෙනෙන දේ නොවන හේතු ටිකක් එකතු වෙනවා හදාගත් එකක් ඒ නිසා කියන සංකතයි සකස් වෙච්ච පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යයෙන් උපන්නේ ඇහ රූපය චක්කු විඤ්ඤාණය ප්‍රත්‍ය කරගෙන උපන්න සිද්ධියක් වෙන කම හේතු බංගාමයේ දේශනික නිරුද්ධන නිරුද්ධ වෙනවා මේක මතක් කළේ හොඳට සිහි ඇතුව නුවණ ඇතුව මෙන්න මේ දර්ශනෙට හිත තියන්න කවදාවත් පෙනෙන සිද්ධිය ඇතුලේ මේ ඇහැ කියලා මේ රූපය කියලා බලන්න එපා. බලපු හුරුවක් තියෙනවා නම් ගෙවා ගන්න මේ දර්ශනයක හිත තියලා මේ බලපු එක ඇතුලේ මේ රූපේ මේ ඇහැ කියලා බලපු හුරුවක් තිබුණොත් ගෙවා ගන්න අලුතෙන් හුරුව ඇති වෙන්න දෙන්න එපා. මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා ක්ලේශ පරිනිර්වාණයෙන් පිරුණෝපානමයි මේ ජීවිතේ කවදා හරි දවසක අනුපරිශේෂ පරිණාම පරිණාම ගන්න පිරුණෝපානමයි ඔබලා. මේ දර්ශනය කළා බලන්න. මේ පේන එක ඇතුලේ එකක් ඇල්ලුවොත් ඕගලන්ට ගලවා ගන්න බැරි සංයෝජන තියෙයි. පුතාව හම්බ වෙයි, දුවව හම්බ වෙයි, රත්තරන් හම්බ වෙයි, රිදී හම්බ වෙයි, යාන වාහන ඉදකඩම් හම්බ වෙයි. ඕගලන්ට ගලවා ගන්න බැරි සංයෝජන හම්බ වෙයි. ඌ අයින් කරන්න වහන්සෙන් දෙපා. ඇත්ත ඒක විතර බලන්නකෝ. ඇයි රූපයයි හිතයි නිසා පේනවා. හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා. ඔය ටික විතරයි බලන්න. අර කුකුව ගෙවිලා ගෙවිලා ගෙවිලා මෙහෙම බලන ඕගොල්ලන්ගේ හිත කැකෑරෙන්නේ හිත ඇවිස්සෙන්නේ රාගෙන් පිච්චෙන්නේ, දේශෙන් පිච්චෙන්නේ, මෝහෙන් මුඩ වෙන්නේ නැහැ. එnde ende ende ende කායික මානසික දරතකමක් වෙනවා ටික ටික ටික ටික ගෙවෙනවා. ගෙවෙනවා. ඔගොල්ලෝ ලබපු මේ ජීවිතය හිස් එක කරගත නැතිවෙනපත් වෙන ඒකාන්තයෙන් ඒකාන්තයෙන් අපිට අපි ලබපු ජීවිතය ලාභයක්මයි කියන තැනකටපත් වෙනවා ගොඩාක් දේවල් මට කියන්න කාරණා තියෙන්නේ උගන්වන්න උගන්වන්න උගන්වන්න තව දේවලුත් නොතේරුණා නම් අරහා මුදුරෝ එදා මහ මොකද්ද එකක් කිව්වා හැබැයි තේරුන්නේ මේක හැබැයි අත්හරින්න නම් හොඳ නැහැ. හොයලා බලන්න ඕනේ කියන තැනකින් හැඟීමක් හරි ඉතුරු කරගන්න මම කියන්නේ මේ දුක් සහගත සසරට ගැටෙන දවසට අප දෙයකට කෝරුවක් දෙන්න. අපි මෙහෙම කියමු. අපි පෙර ජීවිතේ කොතනක හරි හිටියානම් එදත් අපිට ආදරණීය අම්මා තාත්තා දුව පුතා තිබුණා, ගෙවල් දොරවල් තිබුණා. ඒ දරුවන්ගේ වැඩ කටයුතු නිසා, ගෙවල් දොරවල් වැඩ කටයුතු නිසා එදා බණ ටිකක් අහන්නවත් අපිට වෙලා තිබුණේ නැහැ. බණ අහන්න බැරි වෙච්ච නිසා, කර්මවල වෙනුවෙන් කාලය ගත කළ නිසා අවිද්‍යාව තණ්හා කෙලෙස් ඉඳ ගන්න දතු මෙතෙන්ට උප්පත් වශයෙන් ආවා. අනේ අපේ අම්මා අප්පච්චි සසරට වැටුනේ අපි හින්දා නේද කියලා ඒ ළමයි අවිල උදව් කරනවා. නොබනවා. තමම විඳින්න ඕනේ අදත් ඒ සිද්ධියම බලා ගන්න. අද බණ ටිකක් අහන්නවත් භාවනා කරන්නවත් ධර්මයක් අහන්නවත් යන්න වෙලාවක් නැහැ. ඇයි? මේ ධර්මවල බත කියන්න තියෙන උගන්නන්න තියෙන වැඩ කටයුතු ගෙවල් දරව හොඳට මතක තබා ගන්න. ධර්මවල මූණ බලලා ගෙවල් දරවල මූණ බලනවා ධර්මය අතහරිනවා. අවිද්‍යාව තණ්හාව හික්මවා ගන්න බැරි නිසා සසරට වැටේ. ඔගොල්ලෝ හිතනවාද මේ දරුවෝ ඇවිල්ලා අපේ අම්මා අප්පච්චි සසරට වැටෙන අපේ හින්දායි කියලා උදව් වෙයි කියලා. වෙන්නේ. ඒ හින්දා ධම්මං විනාසති පිටචමත තමේ වතානං සරණං පතිත්ත තස්මහි භෝකිච්ච මඤ්ඤපහය සුනත ධාරිත චරත තමයි. ධර්මයේ හැර පිට සරණ යොමුස මවෙක්පති එක්කත් ධර්මයක තියෙන ලොකුම රැකවරණේ අම්මා තාත්තා. ඒ අම්මා තාත්තට බැහැ තමන්ට පිටක් වෙන්නේ. ඒක තමයි කවර කතාවක්. ධර්මයේ හැර වෙන පිටක් සරණක් නැහැ. ඒ හින්දා තමම තමාට පිට කරගන්න සරණ කරගන්න. ඒ හින්දා හොඳට ධර්මය අහන්න අහකට ධාරණය කරගන්න ඊට අනුව ඇතිරෙන්න කියලා පෙන්නනවා. ඉතින් මම හිතනවා ඔකොල්ලෝ මේ කෙරවලක් නැති බව ගමන නිමා කරගන්න පිටක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අද නොතේරුණත් එන්න මූලික හේතුවක් හරියි එක කොනක් හරි තැබුවා වෙන්නේ නැති කියලා මම. ඒ වගේ ජීවිතය ගැන හිතනන්ට උත්සාහවත් වෙන. ජීවිතේට අර්ථයක් එකතු කරගන්නට හදන. පස්චිම ජනතාව ඔබටත් මටත් උපකාර පිණිසයි තිස්ස හාමුදුරුවන් වහන්සේලාගේ කතාවක් කියන්නේ. ඉතින් ඒ මහෞත්ම මහන්සලා සසර ගෙවාගත්ත ආකාරය සිහිපත් කරලා බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සම්තරණේ තියෙන වටපිටාවක් හම්බෙච්ච මේ වෙලාවේදී මේ වෙලාවේදී මේ ක්ෂණ සම්පත්තිය අත්හැරගන්නේ නැහැ කියන තැනකින් උත්සාහවත් වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න කියලා මතක් කරනවා අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච ලෝකය හැමදාම කැකේරිලා විසිරිලා කෙලෙස් සහගතමයි. ඒක හැමදාම හදන්න බෑ. අද වගේම තමයි ඒ කාලේ හැම කාලෙකම එහෙමයි. නුවණක් තියෙන කෙනා ඒ කැකේරිච්ච සමාජයෙන් ටික ටික ටික ටික හරි අයින් වෙලා තමන්ගේ නිවීම මදා නිවීම විදීම හදාගන්නට උත්සාහවත් වුණා වෙනවා මහන්සි වුණා වෙනවා මිසක මුළු ලෝකයක්ම හදාගෙන හදනවා කියන එකක් වෙන්නේ ඒ නිසා ඔබට දුවා වෙච්ච පුතා වෙච්ච අම්මා තාත්තා වෙච්ච සහෝදරී සහෝදරී වෙච්ච ඥාති හිතේසින් වෙච්ච ඒ වේලාවේදී පුළුවන් නම් ඒ අහිංසකයන්ගෙත් ඇස් දෙක පාදලා දීලා මගේ පුතේ සසර දුකයි කෙලවරක් නැහැ. ඊතර වෙනින්මයි පුතේ කියලා අටි සතහන හරි අල්ලලා දීලා ආදර්ශයකින් ඕගොල්ලෝ ආදර්ශමත් වෙලා අපේ අම්මා තාත්තත් මෙහෙමයි නේද කියන තැනකින් අපි ඒගොල්ලන්ට එක මාවතක් ඉතුරු කළා ඕගොල්ලන්ගේ ජීවිතයට නිවීම මිදීම හදාගන්න ඒ සඳහා මේ දේශනාව හේතු කොනස්සියම වේවා කියලා ආශිර්වාද කරනවා හොඳයි විශේෂයෙන්ම අද දවසේදී සමාජගත කළා අවසරයි අපගේ අති ගෞරවනීය ගුරු දේවෝත්තම උදේසොට මහායක මහින්පන් වහන්සේට ආශිර්වාද කිරීම වශයෙන් මහානායක මහින්පන් වහන්සේගේ ජන්මදිනය සපුරන මේ මොහොතේදී උන්වහන්සේගේ සියලුම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගේ උපාසක උපාසිකාවන් සියලු දෙනා කෘතෝපකාර ගුණ සැලකීම් වශයෙන් තමයි මේ සික්කන සංවිධානය කළේ. ඇත්තට බුදුහාමුදුරුව අපිට මුලින්ම අවවාද දෙන්නේ ආදර්ශයෙන්ම ඔක්කො කළ දෙන්නේ කළ උපකාර මතක තියෙන්නට ඕන කියන එක. තමන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්නට උපකාර කරන දුන්නා. ඒ මොහොතේ දිහා සතියක් ඇහි දින වෙලා බලන් සිටින්න ලෝකයට අවවාදයක් නැ ආදර්ශයක් දුන්නා කෘතෝපාකාර ගුණ සලකන හැටි. කතමෝ කතකේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මෙන් ලෝකේ කෘතෝපාකාර ගුණ දානයි බොහොම දුර්ලභයි. ඒ දුර්ලභ ගුණය මේ ශාසනය අසුර කරන ශික්ෂා විසු මහන්සලා කෙරෙහි ඇති නිසා විශේෂම අවසරයි බොහෝම විහෙත මහන්සලා අපේ හිමිදී අවසරයි වපසාර ලොකු හාමුදුරුවෝ ඒ වගේම උන්වහන්සේට විතරම සහ සම්බන්ධලා කටයුතු කරන අපේ මා පූර්ව පිරිවනේ ස්වාමීන් වහන්සේලා එතකොට අවස අවස්ථ වටපිටාවේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම දීපිමුතු හැමදෙනාම එකට එකතු වෙලා මේ සත්‍යව සිද්ධ කළ අපේ ගුරු දේවතුමන් වහන්සේට පූජාවක් ඇටියට මමත් මේ ධර්ම දේශනාව කරා ගුරු පඬුරක් ඇටියට මේ දේශනාව තුලින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන්වලට අනුමෝදන් කරනවා විශේෂයෙන්ම අද මේ දේශනාව තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානට අධිග්‍රහිත වූ ශාසන නාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝද ඒ වගේම මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී රක්ෂා ආදී ස්ථානයන්ට අධිග්‍රහිත වූ ශාසන නාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගන්නමින් දිව්‍ය පතන බෝධික මුතු නිවන සරසත්වා දෙවියන්ගේ ආරක්ෂාවද පිම්ම ස්වාමීන් වහන්සේලාට දීපි මුතුන්ටත් නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා හිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරරක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරරක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සිවං පදං පි එවැගේම අපගේ ගුරුදේව උත්තම අවසරයි උද්දලතෝට මහානායක මහාපාණන් වහන්සේ මෙලොවට බිහි කළ ආදරණීය මෑණියන් පියාණන් පරලොව කාමතු ඒ ඥාතින්ද ඒ වගේම අපේ නායක මහපණ වහන්සේගේ ආචාර්ය උපජන වහන්සලා වූ අපවත් යෝදල සංගපීතුන් වහන්සේලාද අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ආචාර්ය උපජන වහන්සේලා ඒ වගේම ගිහිඥාතිත්වයෙන් කල්ගේ කලාව සිඥාතින් මේ පින්වතුන් ගමන් මේ ශිකාල යාත්‍රා කලාව සිඥාතින් අපි මේ මොහොතේ සිපත් කරනවා ඒ ඥාතින්ට මේ පින් අපි අනුමෝදන් කරනවා ඥාතින් මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත්ව නිවනින් සැනසෙත්වා කියන අදහස ඥාතින්ට සාධකයෙන් මතක් කරගන්න. ඒ වගේම ඊට දීර්ඝ කාලයක් මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට අතිමහත් සේවයක් සලසලා කැප කරලා මේ ලෝකේ බොහෝ අය ජීවිතවල මේ රැකී ගත්තා කර්මාන්ත කරනකොට මගේ නායක මහින්පාණ වහන්සේ කුඩා වගේම පැවිදි වෙලා මුළු ජීවිත කාලෙම ශාසනය වෙනුවෙන් කැප කරලා මේ ශාසනය බොහෝ කාලයක් ලෝකයේ පවතිනට රැකගන්නට වෙහෙස මහන්සි වෙලා බොහෝ ශික්ෂක භික්ෂුන් වහන්සේලා පිරිසක් ශාසනයට දායාද කළ සංඝ පිරිස මහන්සේ නම මන්ට එක දෙයක් මතක් කරගන්න මම මතක් කරගන්න ඉන්න හදලා ඔබට ඒක මම මතක් කරගන්න ඕනේ කියලා. මගේ නායක මහපාන මහන්සේ උපසපන් වල වර්ධ කිස්ගාමක ගිහිල්ලා ලෝකේ හැම කෙනාගේම පූජිතත්වයට පත් වෙලා ඉන්න අවධියක පොඩි වරදක් ගැන කුකුසක් ඇතිවෙච්ච පමණකින් ස්වාමීන් මට මතක් කළා මට මෙහෙම කුකුසක් තියෙනවා ඒ නිසා මම උපසම්පදා වයින් කරනවා කියලා. මං කවන්නේ ස්වාමීන් වහන්සේම කරන්න එපා මේ ඕනතරම් ලෝකෙ ඉන්නේ කියලා. නෑ නෑ ඒක මගේ බඩ භවනා කරන්න චිත්තපාර බුද්ධියට වටිනවා කියලා ස්වාමීන් වහන්සේ උපසම්පදාව දහන කළා. කුකුසකට පුඩි. පින්වතුනි මම දොස් කියනවා නෙමෙයි සමහර විටක ඒක වඩා ලොකු වරදක් වෙලත් ඒ ගැන හැඟීමක් නැතිව කටයුතු කරන පැවැත්මක් තුළ ඕන තරම් ලෝකයාගෙන් ගැටුම් කිදුම් අරගෙන ආසනයක සංඝ පිස්තිවිරණ වහන්සේනම මුල්ලටම ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙද්දී ඒ ඔක්කොම ගෞරව සත්කාර අතහැරිය ධර්මයේ වෙන්නේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිකෙලල් බව අතිපාරිශුද්ධ භවයට වඩා වටිනවා කියලා මම හැමදාම කරු කරන්නේ අන්නේ උත්තර නිහතමානීකමට. එච්චර ලෝකයාගේ වැඳුම් පිදුම් ලබන්නට තරම් අවස්ථාව තියෙන්නේ. අපේ ඒ කාලෙ වෙනකොට ඒ අහන්න සම්පදායේ දම්පිලේ උනත් වැඩ ඉන්න නායක මහා මඳුරෝ. අනේ පහ කාලේ උපසම්පදාව ඇතහැරලා උන්වහන්සේගේම ගෝලයන්ගේ තනුගා පිටිපස්ස ආසනයක ඉද්ද ගන්න තරම් ඉහතමානී වෙච්ච උත්මේ ඒක අගරු කොට නිගරු කොට දකින්න එපා සාමාන්‍ය කෙනෙක් කියලා දකින්න එපා හැබැයි මගේ හිතනවා වෙනද උපසපම මහතරු මහන්සිය නම් අපිට කාලයටත් වඩා හරිම බහලට උනා හරිම ආදරේ උනා ඒ කැපකිරීම කලේ බුදුහාමුදුරන්ගේ ශාසනයට නිකලල් බව ඇති කරන පශ්චිම ජනතාව භික්ෂුන් වහන්සේට ආදර්ශයක් වෙන්න උපහාසයේදී ඒ උත්තම කැපකිරීමට නමස්කාර පූර්වකව අදත්ම කතා කරනවා ඒ බව මෙතුන් මුතුන් හොඳට මතක් කරගන්නට ඕනේ උපහාසයට ඒ ස්වභාවයේ පැත්තකින් තබලා සංඝ තීරණ වහන්සේ නමක් හැටියට කෙනේ ඉඳලා වන්දනාමාන ගන්න තිබුණා තරහ නමුත් උන්වහන්සේ මනසින් ඒ තරම් පාත්තුන් නැහැ. උන්වහන්සේගේ ඒ කැපකිරීම ලේසි කෙනෙක් කරන කැපකිරීමක් නෙමෙයි. මම හිතනවා අව්‍යාජත්‍ය ජීවත් වෙන කෙනෙකුට හොඳ පූර්වාදර්ශයක් උනා වහන්සේ නියම සම්පීත්‍රු වහන්සේ නමක් ඇටියට ආදර්ශයෙන් අනුශාසනා කළ ශිෂ්‍ය බික්ෂුන් වහන්සේලාට ඉතින් එබඳු කැපකිරීමක් කළ ගුරුදේව උත්තම අවසරයි අපගේ උඩුගුරුතුට ගමවංශ මහපාණන් වහන්සේට මේ දේශනාව තුළ ජනිත වෙච්ච සියලු කුසලයන් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා මේ කුසල ධර්ම තුළින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පති සැලසෙත්වා කායික මානසික සැහැල්ලු උදාවත්වා මේ බුද්ධ ශාසනයේදීම සියලු සසර දුක්ගිනි නිවාගෙන උතුම් වූ නිවන සැනසෙන්නට නායම් පන් මහන්සියට මේ සියලු කුසල හේතු පාරමී වෙත්වා කියලා අපි නායක මහපන් මහන්සියට කරනවා කරනවා ඒ වගේම අවසරයි මේ සත්‍යාව સિદ્ધ කරන්නට නායක හාමුදුරන් වහන්සේට ගුරු උපහාරයක් ඇටියට මේ පින්කම સિદ્ધ කරන්නට රෑ දවල් දෙකේ දුරාක් වෙහස මහන්සි වෙලා කිසිවෙකුත් නොකරන අත්‍යන්ත කැපකිරීමක් කරනවා අවසරය අපේ ගෙදෙලිය රතසාර ලොකුහාමුදුරන් වහන්සේ ඉතින් හුතවේදීව නායකවන් වහන්සේ සිපත් කරනවා ඒ රත්නපාලනායක වහන්සේත් මාපූර පිරිවනේ වැඩ සිටින අපේ පිටම සියලු ස්වාමීන් වහන්සේලා ඒ වගේ මේ අවස්ථාවට වැඩම කළ බොහෝම ගෞරවයෙන් වැඩම කළ සංඝපීතෘ වහන්සේලාට සියලුම ස්වාමීන් වහන්සේලාට අපි මේ පිටම මොදන් කරනවා අපේ පිටුව ස්වාමීන් වහන්සේලාට මේ දුක් නිරෝගී සුවපත් භාවයේ විකාශිත සෝසබ්බ කරගත්තා. කරන කියන ශාසන බවක කටයුතු දියුණු දියුණු කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා. අපේ පිටුව ස්වාමීන් වහන්සේලාට හොඳට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ මේ බුද්ධ ශක්තිය බලය මොකක්ද? අවිද්‍යා අන්ධකාරයෙන් ගෙනිලා තියෙන දැස් පටල දිලා වරණය කරගන්න. විද්‍යාලෝකයේ පහළ කරගෙන මේ අහිංසක ලෝකයට දුකින් ඈතර සමාවත කියලා දීලා මේ ජීවිතේ මම පෙනුම් පානවා කියන තැනකින් මේ ශාසන භ්‍රමචර්යාව පුරන්නට ඒ තුලට පැමිණෙන්නට මේ කුසල ධර්ම හේතුවක් ශක්තියක් වේවා කියලා සාසනය කරනවා ඒ වගේම අපේ ජීවත් සියලුම දෙනා අද විතරක් නෙමෙයි හැමදාම සිව්පසයෙන් අප උපස්ථාන කරන දායක කාර්යාදී පින්වතුන් මේ ඉන්නේ හැමතැනකදීම ඉතින් මේ පින්වත් සියලු දෙනාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවනා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝක දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සාර්ථක වෙත්වා සමුද්ද වෙත්වා සසර වසනාතුරු සාපපාසා දීර්ඝකට දුක දුප්පත් අසරණ බිඳුවහකටපත් නොවේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීතගල වැඩවතාලා උතුම් අජරාමර නිර්වාණ සමපත්තිය මේ ජීවිතයේදී සාක්ෂාත් කරගන්නට මේ සෑම දිනාටම මේ දේශනාව උතුම් නිවනක් පිණිස හේතු උපනිශ්‍රම වේවා කියලා සිතන හැම දිනකටම සම්මා සම්බුද්ධ සරණයි